කළා තියෙනවා. එකක් තමයි සංගීති සූත්‍රය, දෙක තමයි දසුත්තර සූත්‍රය. ඒ සංගීති සූත්‍රය අනුව තමයි ඉස්ලාම් දාර්ශනික මම අර මතක් කරපු විදිහට ධර්ම සංගායන ඒවට සංගීති කියලා කියන්නේ. ගොඩ දැඟුඩි. මේ ධර්මයේ තිබුණාට කරුණු තිබුණාට ඒව ප්‍රස්ථාර කරලා ඒවා වගු කරලා ගොනු කරලා හිතේ තියාගන්න ක්‍රමය. ඉතින් මේක දැනුම නෙවෙයි දැනුමේ සාරය. දැනුමේ පින්ඩාර්ථය. දැනුමේ සාර මණ්ඩේ කියලා කියනවා. ඉතින් ඒ දසුත්තර සූත්‍රයේ මුලින් කියපු තාලෙට එකේ කාරණා 10කට ඔක්කොම බුදු බුද්ධ බුද්ධජනනාතික දැනුම පිටු කරලා දෙන්න සරුවත් මේ සාර්ථක සංච උත්සාහ කරනවා. ඊට පස්සේ දෙකේ කාරණා 10කට ඊට පස්සේ තුනේ කාරණා 10කට හතරේ කාරණා 10කට වශයෙන් ගිහිල්ලා දසවෙනි කාරණා 10න් තමයි සූත්‍රය સમાપ્ત වෙන්නේ. නිසා දසුත්තර කියන නම වැටලා තියෙනවා. ඒක ඉතින් පසුගිය මේ වැඩමුළු දිග කීපයකදීම අපි මේ සූත්‍රය අරගෙන එකේ කාරණා පොත, දෙකේ කාරණා පොත, තුනේ කාරණා පොත, හතරේ කාරණා පොතේ මුල් ටික ඉවර කරපු නිසා අපි මේ හතරේ කාරණාවේ පහතබ්බ නැත්නම් ප්‍රහාතව්‍ය නැත්නම් ප්‍රහාණය කළ යුතු කාරණා මොනවද කියන ප්‍රශ්නයයි මේ 112 වෙනි භාවනා වැඩමුළුවට ඉස්සරහින් තියාගත්තේ. ඒ ප්‍රශ්නෙට මාතෘකා සපයා ගන්න සාර්පුත්‍ර ශාන්සේ කතමේ චත්තාරෝ ධම්මා පහතබ්බා. මහණිය යම් කිසි කෙනෙක් ඇව්වොත් මේ ශාසනය වැඩ කරන සිව්වන පිරිසෙන් කායෙන් හරි බුදුහාමුදුරෝ ප්‍රහාණය කළ ධර්ම හතර මොනවද කියලා ඇහුවොත් අසුවිරෝ ඥාන ඇති කිනාට දෙන්න තියෙන නොවරදින උත්තරේ තමයි චත්තාරෝ ඕඝා මේ ඕග හතරක් ගැන බුදුහාම සඳහන් කරලා තියෙනවා. ඒ ඕග හතර ප්‍රහාණය කළ යුතුයි. හදාරන්නේ ආදරය කරලා ගිට ගන්න නෙවෙයි ප්‍රහාණය කිරීම සඳහා. නැත්නම් පහ කිරීම සඳහා, දුරුවන් කිරීම සඳහා. ඊට පස්සේ මේ චත්තාරෝ ඕගහා කියන ಉದ್ದೇಶය දුන්නට පස්සේ නිද්දේශ වශයෙන් කියනවා මොනවද මේ හතර? කාමෝගෝ, භවෝගෝ, ditthෝගෝ, අවිජ්ජෝගෝ. කාමී නැමැති සැඬ වතුර නැත්නම් මහා ගම් වතුර ඊට පස්සේ භවය නැමැති සැඬ වතුර, ගම් වතුර, ඊට පස්සේ දිඨි නැමැති සැඬ වතුර, ගම් වතුර, ගම් වතුර, මහා ගම් වතුර, ඊට පස්සේ අවසාන වශයෙන් මේ අවිජ්ජා නැත්නම් අවිද්‍යාව නොදැනීම අන්ධකාරය කියන විද්‍යාවට ප්‍රතිපක්ෂ වූ මේ සැඬ වතුර. ඉතින් අපිට පහුගිය දේශනාවාර කීපේ නිසා ඒ සැඬ වතුර පිළිබඳවත් කාමය, භවය, දික්ටි කියන එක පිළිබඳව අපි යම් යම් ප්‍රමාණයකින් දැනුවත් වෙලා ඉන්න නිසා ඒ සියලු දැනුවත් වීම හරහා අද අපි උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අවිජ්ජා ඕගය කියන එක අඳුරගන්න. එතකොට අපි ඊජා යෝගයෙන් ගැලවෙන්න පුළුවන් අපිට නැත්නම් උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි නොදැනෝ හෝ දැනුවත් මේ අවිද්‍යාවට පොහොර දානවා අවිද්‍යාවට ආහාර සපේනවා. ඒකට කියනවා අවිජ්ජා යෝගය කියලා යෙදී ගත කරනවා. අපි යෙදී ගත කරන්නේ අවිද්‍යාව බව දන්නේ නැහැ. හරිම අහිංසකව. හැබැයි Tamanටම පිහින් යන ගන්න වැඩ තමයි කරන්නේ. ඉතින් එවැනි අවිද්‍යාවේ තියෙන මේ නපුර දැන දැනත් මේක තමන්මයි මේක කරගන්නේ කියන කතාව කිසිම තිරසනෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට නිරිසතෙකුට අවබෝධ කරන්න බෑ මොකද එයා මේ භවයට ආසාව නිසා, කාමයට ආසාව නිසා, දික්ඛියට ආසාව නිසා ඒව වඩන්න වඩන්න වඩන්න මේ අවිද්‍යාව වැඩෙනවා. ඉතින් අවිද්‍යාව වැඩෙනකොට හොරෙක් හොරෙකුට කරන්න ආව දඬුවමක් වගේ හතුරෙක් හතුර කරන්න ආව දඬුවමක් වශයෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම පුදුමාකාර පිළීමක් ඇති කරනවා. ඒ දැන දැනත් එතන ඉඳගෙනත් කරන්නෙම අවිද්‍යාව වැඩෙන. ඒක බුදුහාමුදුරුවෝ පිටිපස්සේ යන සිවණක් පිරිසගෙත් දැන් අද වෙනකොට 2600ක් ගත කරලා තියෙන එකෙත් ඒ බෞද්ධයයි කියන වැඩපිළිවෙලෙත් මේ අවිද්‍යාවේ අඩු ගතියක් පේන්න තියෙනවාද කියලා සාධාරණ සැකයක් තියෙනවා. ඒ කරන්නේත් මිත්‍යා දෘෂ්ටිකයන් කරන වැඩමයි අවිද්‍යාවමයි වැඩෙන්නේ. නමුත් අහිංසකයි. මොකද හේතුව මේ අවිද්‍යාව වැඩ කරන්නේ වංචනික ස්වරූපේ. කවුරක්වත් දන්නේ නැහැ. දැනගත්තොත් නම් කලහලකා බලાવી. සලකා බැලුවොත් නම් තේරුම් ගනිවි. තේරුම් ගත්තොත් නම් පැත්තකට වෙයි. ප්‍රහාණය කරයි. ප්‍රහාණය කරනවට වඩා අවිද්‍යාවට යනකොට තියෙන්නේ මේකට පොහොර දාන්න එපා මේකට යෝග වෙන්න එපා මේකට ආහාර දෙන්න එපා ඒ නිසා අවිද්‍යාව පැත්තට යනකොට පින් කිරීමක් ගැන කතා කරන්නේ පවු නොකිරීමක් ගැන විතරයි කතා කරන්නේ නැත්තම් හික්මීමක් විරමණයක් නොකර සිටීමක් කතා කරන්නේ ඉතින් හරියට ඇඟරි දෙනවා මොකද බෞද්ධයාට මුන්නෝ හරි කර කර ඉන්න ඕනේ જાතියක්. මොකද අනික් කට්ටිය ආගමික කට්ටිය දුකනේ. ඉතින් අපිට මොකක්වත් නැහැ නේ. ඒ නිසා අපිත් කොහොම හරි අනික් කට්ටිය කරන විදිහට ආගමික වැඩ පිළිවෙල කරන්න පටන් ගන්නවා. ඒ කරන හැම තැනකදීම නැත්නම් බොහෝ තැන්වල මේ අවිද්‍යාවට පොහොර වැටෙනවා. ඒ නිසා ඒ කරගන්න කෙනෙකුට කරගන්න අරින්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ සංවේගය පහළ වුණා නම්, බය පහළ වුණා නම්, ඒක දැනගන්න පහළ වුණා නම් තමයි තේරෙන්න පුළුවන්. ඒකට විරුද්ධ වෙන්න අයිතියකුත් නැහැ අපට. හැබැයි විරුද්ධ නොවීමේ අදහස කරේ සම්බන්ධ වුණොත් ඉතින් දුක අඩු කරන්නත් බෑ. ඒ නිසා ප්‍රයෝගයෙන් එහෙම නැත්නම් ප්‍රයත්නයෙන් ක්‍රමසාවිදි යොදන්න ඕනේ කරන කෙනෙකුට කරගන්න දෙන්න විරුද්ධ වෙන්න යන්න එපා. එතකොට විශාල යුද ප්‍රකාශයක් කරන්න වෙනවා අපිට අනවශ්‍ය ප්‍රශ්නයක්. හිමීර තමන් ඒ දේ නොකර සිටීමේ හැකියාවට අපි කියනවා හික්මීම කියලා. සීලය කියලා. විරමණය කියලා ඒක කරන්න පුළුවන් මනුස්සයාට අපි යෝගාවචරයි කියනවා. තපස කියලා කියනවා. Brahmacharya කියලා කියනවා. ඒ නිසා මේ අවිද්‍යාව පැත්තට යනකොට මේක දැනගන්නේ අපි අපි මෙතෙක් කල මේ තරමේ තමයි කෙරුවේ අපි විවිධාකාර නිදහසට කරුණු දුන්නා. විවිධාකාර ඛණ්ඩ වෙච්ච වෙච්චාම කබරෝගය වුණත් තලගෝයා කරගන්න ඕනේ හේතු කරුණු දැක්කුවා. ඒ හේතු කරුණු දැක්කම කවුරුත් රැවටෙන්නේ නැහැ. මාර පාක්ෂික වෙන එක විතරයි වෙන්නේ. කෙලෙස් හිතෙන එක විතරයි වෙන්නේ. දැන්වත් අඩු ගහන කටවහගෙන මේ තකතිරුකම් කිරුවට කමන්නේ කියා බාන්න නැතුව මේක අඩු කරන්න බලන්න නම් කාමෝග භවෝග දිට්ඨෝග හරහා අවිජ්ජෝග කියන අවිද්‍යාව පිළිබඳව දැනීමක් ඇති කරගන්න මෙන්න මෙහෙම කියන්න පුළුවන් ආරම්භයේදී දේශනාවේදී කාමෝග භවෝග දිට්ඨෝග කියන හැඟීමකින් තොරව ඒ පිළිබඳව කිසිම දැනීමකින් තොරව ඒවට පිළිබඳ අත්දැකීම් තොරව මේ අවිජ්ජෝග කියන බණකට ඇහුනොත් heart attack වෙලා මැරෙන්න ඉඩ තියෙනවා අර දිවයට තියෙන පෙත්ත ඕන වෙනවයි දාට මනහන කොට කට්ටිය ඉන්නවනම් heart attack කට්ටිය පෙත්ත අතේ තියාගන්න දැන් ඉතින් මේකෙදි එච්චර එන එකක් නෑ මොකද දවස් 3-4ක් අපි කාමෝග භවෝග දිට්ඨෝග ගැන කතා කරපු නිසා එimhe නැත්තම් මේ මෙතෙක් කල් අපි මොකද්ද මේ කරේ මොනවද උනේ කියලා දැනෙනකොට වෙන කාටවත් දොස් කියන්න බෑ. තමා විශ්ීම මේ කරගත්ත දේ නිසා අන්තිමට අර පපුව පැලෙන එක විතරයි හිද්ද වෙන්න පුළුවන්. එතකොට TNT පෙත්ත තියා ගන්න ඕන දිවයට. අදිශ කට්ටියට නිකන් දෙනවා ස්පිරිතාලේ. හරි ගණන් ඒ වෙද්ද. දිවට තියාගත්තාම පොඩ්ඩක් heart attack නතර වෙනවා. ඉතින් උඟක් වෙලාට ඒ බණ කියනකොට මම මතක් කරනවා මේ අපේ ෆස්ට් එඩ් පෙට්ටිය නෑ. කියනවා නම් ඒක එක්කනට බෙදලා දීලා පටන් අර ගන්න පුළුවන් බණ. ඒ නිසා උන්තුවට සීයලවන්න අපි මෙතෙක් කල් කරගෙන ගිය භාවනාව, ධර්මදේශනා, අපේ අත්දැකීම්, අපේ දැනුම අපි ඔක්කොම ඉදිරිපත් කරගෙන මේක මේ අවිද්‍යාව කියන එක අපි තෝරගන්න හදන්නේ ඒ ඒ සම්පූර්ණ විශේෂේෂ්ත්‍රයෙන් කොච්චර පොඩ්ඩයිද අපිට තේරෙන්නේ වැටහෙන්නේ කියලා ඒක කොච්චර විශාලද කියනවනම් ඒක ਸਰවඥ විශයක් පාඩපත් වෙනවා අවිද්‍යාව පිළිබඳ දැනගැනීම ਸਰුවඥ විෂයක්. ඒක අවිද්‍යාවච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප නාම රූපච්ච සලආයතන සලආයතනපච්ච පස්ස පස්සපච්ච වේදන වේදනපච්ච තණ්හා කියපු තැන ඉඳලා තමයි අපිට යන්න පුළුවන්. ඉතින් එහාට tire පිටිපස්සේ තියෙන මේ වැඩ ගැහැල. හැබැයි ඒක මූල ධර්ම වශයෙන් අල්ලගන්න පුළුවන් මේ තෘෂ්ණාව ගැනවත් කාමෝගය ගැනවත් පොඩ්ඩක් හරි හැඟීමක් තියෙන කරන් හිතා ගන්න පුළුවන් මේ එලි බැහුණාට පස්සේ එලි දැක්වාට පස්සේ කාමේ දැක්කට කාමේ ඇතුලේ කොට ගැහි ගැහි තමයි එන්නේ අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප නාම රූපච්ච සලආයතන සලආයතනපච්ච පස්ස පස්සපච්ච වේදනා වේදනපච්ච තණ්හා එතකොට අපි දැනගෙන වැඩ කරන්නේ තණ්හාවෙන් මෙහාට තණ්හාව ළඟට එනකොට තොවිලේ පටන් අරන් ඉවරයි වෙස් බැඳලා ඉවරයි. නැටුවත් නැතත්. දැන් මේ අවිද්‍යාවට යනකොට ඒක මුලට ගෙනියන්න වෙනවා. ඒක ගැන කියනකොට මේ අවිද්‍යාව ගැන මතක් කරනකොට අටුවාචාරින් වහන්සේලා විශේෂයෙන්ම මේ ਸਰවඥ දේශනාව තේරුම් ගන්න පුළුවන් විදිහට කන්න පුළුවන් විදිහට දිරව ගන්න පුළුවන් විදිහට හදනකොට කියනවා අවිද්‍යාව දෙතෑවරයි දෙයාකාරයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව අපපටිපත්‍ය අවිජ්ජා කියලා. ඒක ඉස්සෙල්ලේ නැතනම් අපපටිපත්‍ය අවිජ්ජා දෙක මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා. අපපටිපත්‍ය අවිජ්ජා කියන්නේ අපි උප්පත්තියම මේවා දන්නේ නැහැ. අපි අපි දැනුම ඇතුව නෙමෙයි උපදින්නේ. උපදින්නේ අවිද්‍යාවට අදාළ පැත්ත මිසක් අවිද්‍යාව නැත කරන පැත්තක් අපේ අම්මලා තාත්තලා ළඟත් නැහැ අපේ ඥානගතවත් නැහැ කර්ම ශක්තිය වලවත් නැහැ විශේෂීස් වල භෞතික ලෝකෙත් නැහැ ඒ නිසා අපි ඉගෙන ගන්න ඕනේ අවිද්‍යාව කියන්නේ මෙතරම් භයානක දෙයක් එහෙම නැත්නම් පොඩි එකෙක් ගිනි ගොඩක් ගා ශ්‍රී ලංකනවා වගේ ඒකට අත දාන්න ඉඩ තියෙනවා. දෙලිපියක් අත දුන්නා පස්සේ තමන්ගේ අත කපා ගන්න ඉඩ තියෙනවා. ඉතින් එවැනි නොදැනුවත්කමක් පෘථග්ජනයන් තුල තියෙන බාලයේ ගින්දර වගේ ඉන්නා වගේ නෙමෙයි. පොඩිතරෙකුට බ්ලේඩ් එකක් හමුනාට වැඩිය ඉතාම භයානකයි පෘථග්ජනයා මේ අවිද්‍යාවත් එක්ක වැඩ කරන හැටි. ඒක නැති කරන්න පුළුවන් එකක් තමයි බුද්ධ හදි උත්තරමන් වහන්සේලා මේකේ අනතුරු ගැන දනවන බණ අහලා නොදැනුවත්කම දැනීමෙන් නැති කරන්න පුළුවන්. ඒකට අපි සාමාන්‍ය අධ්‍යාපනය කියලා කියනවා. එතකොට තව එකක් තියෙනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා වැරද්ද බොරුවක් වශයෙන් සලකන අපි කටයුතු කරනවා. ඒක නම් මොනම අධ්‍යාපනයකින්වත් නැති කරන්න බෑ. අපි කියන වරදවා වටහා ගැනීම. මේ ලෝකේ තියෙන හැම දෙයක් පිළිබඳවම සෑහෙන ප්‍රදේශයක් අපි දන්නවයි කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ඒක වංචනික දෙයක්. ඊ අපි හිතාගෙන ඉන්න මතිමතාන්තර අපි බමුණු මත කියලා කියන්නේ මොන්න තාලේ කිරුවක් ගලවන්න බෑ. ඒක තමයි මේ අවිද්‍යාව දුරු කරන්න බැරි පැත්ත. නොදන්න දේ කියලා දෙන එක ළමයෙකුට බහ තෝරලා දෙන්නා වගේ වැඩක්. නමුත් හැම කෙනෙක්ම තමන්ගේ මේ පොදිය අල්ලගෙන ඉන්නේ අම්මා මුත්තා කිව්වත් අතාරින්න තියෙනවා. ඒක අරින්න අමාරුයි. ඒ නිදර්ශනයක් වශයෙන් කියනවා ඉස්සර රජවරුන්ගේ තිබුණා පුරුද්දක් රජකම ගන්න ඉස්සලා දරුවෝ පිටත් කරනවා කැලේට. ගිහිල්ලා කියනවා කැලේ ඉඳලා ස්වභාවයත් එක්ක ඉඳලා යැපෙන්න දැන් කාලේ තියෙන ස්කවුටින් කියලා එකක් තියෙන. බාහිර දක්ෂ ව්‍යාපාරේ ඉඳලා පුරුදු වෙන්න කියලා. ඒකල කියනවා ගමන් වියදම් දෙන්න බරපෙන හරවන්න කවුරු හරි ගුරුරෙක් ගාවට ගිහිල්ලා තිරේක සාත්‍රයක් ඉගෙනගෙන වරේ. මම රජකම කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් මෙහෙම කුමාරවරු දෙන්නෙක් තම තමන්ගේ රාජ්‍ය වලින් පිටත් වෙලා හිමවණේට ගිහිල්ලා එහෙදි හම්බුණලු දෙන්න දැන් මේ දිසාපාමොක් ආචාර්ය හම් වෙන්න යන වෙලාව. දෙන්නම ඇවිල්ලා තියෙන රාජධානි දෙකක් දෙන්නම මෙහෙවලා තියෙන පියමහ රජුරු කියලා තිනවා ජලෙත් හිටපන් ඊට පස්සේ ගිහිල්ලා ගුරුවරෙක් හම්බ වෙලා අතිරේක ශිල්පයක් මොකක් හරි ඉගෙන ගනි. මේ මිනිස් පාලනය කරන්න බෑ නේද? ඉතින් මේ දෙන්නම තේරුම් අරගත්තේ මේ වීණා වාදනය. වීණා වාදනය ඉගෙනගෙන ඉන්න යන්නේ. ඉතින් මේ කැලෙන් එහා පැත්තේ ඉන්න දක්ෂම දක්ෂ වීණාව පිළිබඳව සංගීත භාණ්ඩ පිළිබඳව දන්න ගුරුවරයෙක්. ඉතින් එක්කෙනෙක් කිව්වලු මම මොනම දෙයක්වත් දන්නේ නැහැ වීණා වාදනය පිළිබඳව. මට ගෙදරින් එනකොට මව්බිසෝ දුන්නා කහවණු 1000ක්. මම මේ කහවණු 1000 ගුරුවරට පූජා කරලා දරදී ඇදලා අන්තිවාදිකෝ ඉඳලා මම ඉගෙන ගන්නයි යන්නේ කියලා. අනිත් එක්කනා කිව්වලු ඔය කතාවම තමයි මට කියන්නේ. මගෙත් අපේ අම්මා එනකොට පියවහ රජුරන්ගේ උපදේශයට මව්බිසව මන්ට කහවණු දහක් දුන්නා. මලත් කිව්වා වීණාව ඉගෙනගෙන ඉන්නේ කියලා. හැබැයි මට තියෙන ඔයාට වගේ නේම භාගයක් දන්නවා කියලා ඒක. උපකරණේ මොකද්ද? ශ්‍රී ලංකන නඩි මම දන්නවා කියලා. හොඳයි. දැන් මේ දෙන ඉතින් කැලේ ගෙවාගෙන දැන් දෙන්නෙක් නියන්නේ. දීලා දිසාපාමක් හම්බුනට පස්සේ පළවෙනි එක නා කිව්වලු මම මොනම දෙයක්වත් දන්නේ මට අවශ්‍යයි මේ වීණා වාදනය මම ළඟ තියෙන මෙච්චරයි පඳුරු ඒක ඔබතුමා බාර ගන්න මාවත් බාර ගන්න මට කියන තියෙන කියන අත්පය රාජකාරි මොනවාර තියෙනවා නම් කියන්න මම දරදී ඇදලා පත්තාන කරන්න අන්තිවාසිකේ ආ හොඳයි එහෙනම් ශිෂ්‍ය ශිෂ්‍යයන් අතරට යන්නේ කිව්වලු කාමණු 10 තියලා යන්නේ කිව්වලු අනිත් එක නා කිව්වලු මමත් ආ වීණා වාදනය කරන්න මට පඳුරු මෙච්චර තියෙනවා. මම භාගයක් දන්නින්ද ඔබතුමාට 500ක් දෙනවා. මමත් බාර ගන්නයි කිව්වලු වීණා වාදනය. ආ ඒක බෑ. වඩ 2000ක් ඕනයි කිව්වලු. ඊර්මස්කොල දැන් මම භාගයක් දන්න කෙනානේ. ඒ භාගයක් දන්න කෙනාට මම 10න් 500 නෑ නෑ ඔය දන්න ටික මකන්න අලුත් එකනට කියලා දෙනට වැඩි අමාරු කිව්වා. ඔබ දන්නවයි කියලා හිතාන ඉන්න ටික මකන්න 1000කට වැඩි යනවා. ඒසම් පුළුවන් නම් 2000ක් ගිහලා ඇතුළට වරෙන් නැත්තම් පලයි යන්න කියලා. ඒසම් මේ අර්ධ දැනුම අන්තිම භයානකයි. ඒකේ විශාල මාන්නයක් ඇති කරලා දෙන අටයට වගේ නෙමෙයි මම දන්නවනේ කියලා. ඒකත් එයා දන්නේ බුදුහාමුදුරගේ දැනුවත් එක්ක බලනකොට මොනවද අපි දන්නේ? අපි මේ අන්ධහැර පාගෙන කියා බාන්න හදන්නේ අර ශිල්පිය දන්නවා මේ දක්ෂකම තියෙනවා මේකට සූරයි කියලා. බුදු කෙනෙක් ඉපදිච්ච ලෝකයක් මේක. අපිට අඳුර පාන දෙයක් නැහැ. අඳුර පාන හැම වෙලාවකම බුදුහාමර නිග්‍රහ වෙනවා කියලා හිතා ගන්න. එච්චරයි කියන්න තියෙන්නේ. මේ අර ශිල්පේ මම දන්නවා අර ඥානෙ මට තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා කියලා මීහරත් අප්පුලන්න වගේ කෑ ගහනකොට අපි කවුරු එක්කද මේ කොහෙද ඉඳගෙන මේ කතා කරන්නේ? ඒක නිසා විශයක් ඉගෙන ගන්න ඕන නම් දන්නේ නැහැ කියන එක හරිම හොඳ පදනමක්. ඕනේ ගුරුරෙක් බාර ගන්න. ඒ නිසා මේ අවිද්‍යාව දෙතෑවර විදිහට කරන දන්නතිකම එකක්. දන්නවයි කියලා හිතාගෙන ඉන්න තකතිරකම තව එකක්. අද තියෙන්නේ ඔන්න දන්නවයි කියලා හිතාගෙන තකතිරකම නිසා තමයි මේ සරල භාවනාවක්වත් කරගන්න බැරි. ඉතින් ඒ ගතිය අබෞද්ධය තුල නෑ මේ භවනා සමාජ උගොම ගෞරවයෙන් ඇවිල්ලා මුස්ලිම් මිනිස්සුෙක් හරි කතෝලික මිනිස්සුෙක් හරි පොඩි දරුවෙක් කවද යාර කීර දෙන්නේ අහනවා වෙන දෙයක් නෑ මේ බෞද්ධයා කියන සතා ඉන්නවනේ මොන තාලෙන්වත් මොන දේ කිව්වත් අර gedirin ගినాව අර බහුමත එහෙම නැත්නම් ඒ ගෙනාපු මත නිසා කොච්චර එකම දේ දහසරයක් කිව්වත් ඇහෙන්නේ නැහැ. ඒ මොකද එයා හිතනවා අර gedirin ගినాප එක වටිනවා මෙහෙන් දෙන එකට වැඩි. ඉතින් මෙහෙන් දෙන දේ ඇහෙන්නේත් නැහැ. ඒක නිකන් උඩින් යන කලෙ මුණින් නමල වතුරක් කිරුවා වගේ. ඉතින් මෙන්න මේ අවිද්‍යාව දොරුවන් කරන්න Tamanට ඕනේ වුණත් මයි ළඟ තියෙනවා මෝඩකම් මයි ළඟ පැහිකම් තියෙනවා මම අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා කියලා කාට හරි නිහතමානී වෙන්න උනත් බැරි තරම් දැඩි ග්‍රහණයක් මේකේ තියෙනවා මාර බලවේගයක් තියෙන එකයි මේකට ඕගයක් කියලා කියන්නේ මට අහිංසක වෙන්න උනට අහිංසක වෙන්න බෑ යන්න හැම තැනදීම අඟ උස්සන්න හදනවා හැම තැනදීම අඬ හැරපාන තප්පුලනවා ඉතින් දන්න මනුස්සයට තේිනවා මේ හෙළුවෙන් නටන්නේ පස්සේ එළියේ නටන්න නටන්න ඉතින් බලන්නේ රජුවක් හිතෙනවා අනේ මොනවද මේ පෙන්වන්න හදන්නේ කියලා. ඒක නිසා මේ ධර්මයේ ඉදිරි පිට භාවනා ඉදිරි පිට ਸਰවචනාංශයේ ඉදිරි පිට නියතමානී වෙන්න වෙන්න ਸਰවචනාංශ අපිට උගන්වන්න ලේසියි. දැන් මම අරක දන්නවා මම දන් දීලා තිනවා මම සිල්ලා කළා තිනවා මට සමාධිය තියෙනවා මට අරක තියෙනවා මේක තියෙනවා කියලා කියනවනේ සරුවචනාංශි බව පිළුණු වෙච්ච බතක් වගේ විසි කළා දාන බෑ කරන්න බෑ ඒ ඒ තියෙන අවිද්‍යාව නිසා අපි අහිංසකව අපි පිළිගනිමු අපි ඔක්කොම ගාව පැහිය වෙන්න පුළුවන් ගතිය ඕන ගතිය තියෙනවා අයියා වෙන්න ඕන ගතිය තියෙනවා අක්කා වෙන්න හදන ගතිය තියෙනවා මම බලන තියෙන ගතිය තියෙනවා අපි හිතමු අපිට මේ තියෙන මේ මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව දැක්කොත් අරින්න පුළුවන් කියලා බුදුහාමර පුංචි සමීකරණයක් දෙනවා. තමන්ම තමන්ගේ තකතිරුකම දැක්කොත්, මරිකම දැක්කොත්, අඟ දැක්කොත්, පැහිය වෙන්න හදන ගතිය දැක්කොත්, ජානතෝ භික්කවේ පස්සතෝ ආසවණං khයං වදාමි න අජානතෝන අපස්සතෝ. මගේ තියෙන අඩුපාඩු කණික මම දාන්නවනම් ඒක අයින් කරන්න වඩා පුළුවන්. දන්නේ නැත්තම් පිටියට දාලා ලොක් කරා වගේ කිසිම කෙනෙකුට බුදුන්වත් හදන්න බෑ ඒකිනුත් හදන්නත් බෑ ඒ නිසා වස් සමාදන් වෙච්චාම අපි සංඝයා වහන්සේලා එකිනෙකාට පවර ගන්නවා දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරච අනුකම්පං උපාදාය වස්සන්තෝ පටිකරසාමි එවැත්ති මම ඔබතුමත් එක්ක නැත්නම් පිරිසත් එක්ක මාස්තු මාස්තුණක් හිටියා වස් කාලයක් හිටියා ඉතින් මල් ළඟ වැරද්දක් තිබුණා දැක්කා හෝ මල් ළඟ වැරද්දක් තිබුණ ඇහුණා හෝ මාළඟ වැරද්දක් තියෙනවා කියලා සැක කරා හෝ තියෙනවා කරුණාකර මට කියන්න මම ඒක දැක්කොත් මං හදාගන්න කියලා සංඝයා වහන්සේට පවරන ලොකු ස්වාමීන් පවරන පොඩි ආමරොත් පවරන මේක තමයි ශිෂ්ටාචාරයේ ඉහළම ශිෂ්ටාචාරය අනේ කරුණාකරලා මේ බුද්ධ ශාසනයක් හම්බ වෙච්ච වෙලාවේ මනුස්සාත් භාවයක් හම්බ වෙච්ච වෙලාවේ චල සම්පත්තියක් හම්බෙච්ච වෙලාවේ, කල්යාණ මිත්‍ය හම්බෙච්ච වෙලාවේ, මේ අවිද්‍යාව ගැන දන්න වෙලාවේ පැවිද්දක් තියෙන වෙලාවේ අනේ කටුකම්පා කරලා මට වැරද්ද කියලා දෙන්න කියලා. මෙහෙම නියතමානිකමක් කොහෙද ලෝකේ තියෙන්නේ? හැම වෙලාවෙම අපි වැරදි වහගෙන නැති ಗುಣ මවාගෙන වැරදි වහනවට කියනවා ෂටගති කියලා. නැති ಗುಣ මවාපාන කියනවා මායාවී ගති කියලා. අද ලෝකේ ෂට මායාවී ගති වලින් පෙත්ත කපලා තියෙනවා. ඒ ගැන කියනකොට මට හරියටම නොකිය බැරි වචනයක් තමයි අපේ දරුවන්ට මේ දේ දුන්න සාපේ තමයි අපි අද විඳින්නේ. දරුවන්ට ෂටගති බහ මායාවේ ගති වෙන පුම්බණ්ඩ හදනවා. දෙමාපියෝ කරනවා මේක. ගුරුවරු කරනවා මේක. ඒක ලියලා ඒ ළමා ගති අහිංසක ගති මොකක්වත් නැති කරලා ඉතින් ඊට පස්සේ උන් අම්මට තාත්තට වෛර කරනවා. ආදෝ දෙවණක් ඇහුවා බණක් කිව්වා මේ ਸਰවචනාංශෙම රාහුල කුමාරයාට කියනවා රාහුල කුමාරට සාරිපුත්‍ර හාමුදුරන්ට බහලා දෙනවා රාහුල කුමාරයට පොඩ්ඩක් මේක බලාගෙන පැවිදි කරලා කටයුතු කරන්න. දැන් පුංචි රාහුල හාමුදුරුවත් එක්ක බුදුහාමුදුරුව අහනවා. දැන් රාහුල හාමුදුරුව ගැන අනුකම්පා කරලා පුංචි එක අහින්දා සාරිපුත්‍ර සාංශේ පොතපතක් කියලා දෙනවා, ශිවපචයත් ඡපේලා දෙනවා, අරසා කරනවනේ. අම්මා අප්පා වගේනේ. ශාසනීය අම්මා වගේ තමයි ඉතින් උපාධ්‍යයන් වහන්සේ. දැන් ගෙදර අම්මා අප්පා නැහනේ වෛර කරන්න දැන් රාහුල හාමුදුරන් තියෙන සාරිපුත්ත හාමුදුරන්ට වෛර කරන එක විතරයි. බුදුහාමුදුරුව අහනවා මේ අභින්න සංවාසයේ නිසා සාරිපුත්ත හාමුදුරුව පිළිවෙලකට වෛරයක් එනවද කියලා. හිතා ගන්න පුළුවන්ද පුත්‍රජානනාථ මේ පෙන්නට හදන්නේ මොකද්ද කියලා. ගෙදර හිටියනම් අම්මයි තාත්තා එක්ක ඉන්නේ අම්මයි තාත්තා එක්ක වෛර කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඔයගොල්ලෝ නිකම් පැංගිලි මූර මොනට පැංගිලි විසි කර ගන්න ඕනේ. දෙමව්පිය දරුවන්ගේ වැඩේ අම්මට අප්පට වෛර කරනවා. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකන් දරුවන්ට හම්බ කර කර දෙන්නේ. මොන් කියන ඔච්චර කෙරුවත් අප්පට තාත්තට ඔයිට වැඩිය දමක් අපට කරතයි. ඔය අම්මලා තාත්තලා මේ අපි වෙනුවෙන් උපරිමේ කරන්නේ නැහැ කියලා. දැන් හිතන්න අවුරුදු 7 ගිහිල්ලා බාර දුනා කියලා උපාධ්‍යයන් වහන්සේ ඌ එක් දැන් අම්මා බණ තියෙන නිසා ඌ උපාධ්‍යයන් තමයි වෛර කරන්නේ. උපාධ්‍යයන් වහන්සේ කියන්නේ ගුරුවරයා. බුදුහාමුදුරු ගිහිල්ලා අහනවා කිංච අබින්න සංවාසං උපවදෙය්‍ය පඬිතෝ මොකද රාහුල ඔබ නිතර ඇසුරු කරන්න හම්බ වෙනවයි උනාට ඇසුරු වීම නිසා මේ පඬිතෝ සාරිපුත්‍ර සාන්තට වෛර කරනවාද කියලා. සාරේ රාහුල හම්බු කියනවා නෑ කියලා. අවංකව කියනවා නම් ඒක බොහොම අමාරුයි කියන්න. ඒක නිසා අපි මේ දරුවන්ට කරන වැඩේ නිසා මේ අහිංසක දරුවන්ට දෙන මේ කුණු හරපු ඉගැන්විලි තමයි අවුරුදු 6 පන්ති ඉගෙන ගත්ත 6 පන්තියේ අවුරුදු 6 දී 5 දී ගිහිල්ලා එකේ පන්තියෙන් පටන් ගත්තාම 12 වෙනි වසර සඳහා ඉස්කෝලේ ගිය කාලේ මට පැහැදිලිවම තේරෙනවා මගේ ළමා කාලේ ඉතාලම කැත විදිහට මගේ හොරකම් කරනවා කිය. ඉස්කෝලේ ගියා මම. අපේ ඉස්කෝලේ වැඩියෙන්ම පාසලට ගිය දරුවෙක් මම. මගේ දෙමාපියෝ වැඩි මගේ ගුරුවරු මට ආදරේ මං හිතුවක් කර ඒක වෙනම කතාවක්. හැබැයි මට තියෙන උගන්වන කිසිම දෙයක් අපිට අදාළ නැහැ. කොහෙදෝ රටක කොහෙදෝ කුණු හරපයක් කටපාඩම් කරන්න ඇවිල්ලා ඒක කියවලා අපේ ළමා සුන්දරකම හොරගම් කරලා ඒක වමාරන්න පුළුවන් කාට තෑගි දෙනවා. විවාහකට ගිහිල්ලා. මට ටිකක් වමාරන්න පුළුවන් හැබැයි. කියන කුණු හරපේ ආයේ උත්තරේට ලියන්න පුළුවන්කම තිබුණා මට. ඉතින් ලියමනේ හැබැයි මෙහෙමයි මට ලකුණු 33 ගන්න බෑ. 30ක් ගන්නවා මම. අර ප්‍රශ්න පත්‍රේ බාරන එක අනුකම්පාවෙන් ලකුණු තුනක් දීලා මාව පාස් කරනවා. ඔහොමමයි පාස් වෙලා තියෙනවා. ඒක නිසා මට අධ්‍යාපනය එච්චර දක්ෂ නැහැ. ඒ අනුකම්පා කරන අර ප්‍රශ්න උත්තර බලන එක න අතින් ලකුණු තුනක් දීලා තමයි පාස් කරන්නේ. 30 ගන්නවා හැබැයි. ඉතින් අයියා මං දැන්. කරන කරන විභාගේ දෙවෙනි සැරේ හරි පාස් වෙනවා. නැත්තම් මං වගේ මැට් එක විශ්වවිද්‍යාලයයි කියලා ඕගොල්ලන්ට හිතන්න පුළුවන්. අපේ ගෙදරයි විශ්වවිද්‍යාලය අතරමැද තමයි මහවැලි ගඟ තියෙන්නේ. මම වැටෙන්න තිබුණේ මහවැලි ගඟට වැරදිලා එහායි උරට වැටුණා විශ්වවිද්‍යාලේ. ඒකට ගියාට පිස්සු ඩබල්. ඒකේ ඉන්න පිස්සොයි ඒ ඇඳලා තියෙන ඇඳිල්ලයි අපිට අඳන ඇඳිල්ලයි බලපුවාම මට දෙවෙනි අවුරුද්දේදී භාවනාව හම්බුණා. සතිය. ඊට පස්සේ මේ චිත්ත ඉතාම විචිත්‍රව දැක්කා. ඊට පස්සේ මම පශ්චාත්තුපාදී කරන්න ගියා. ගණ්ඩම දෙයක් නැහැ. කුණු වෙලා පිලුණු වෙලා ගණ්ඩම දෙයක් නෑ ආයතනයක. සත්ත පහක gedet ඇති වැඩක් උගන ගන්නෑ. හැබැයි සලකන්නේ ඔක්කොම අම්මා මෙයා දැන් පශ්චාත්තුපාදි කරනවානේ කියලා. ඉතින් මට මේ චිත්‍ර පෙනිලා මම මේ කියන්නේ. ඉතින් අපි මේ දරුවන්ට මේ ලනුවදීම පැත්තක දාලා අපි කාලා තියෙන හැටි බැලුවොත් මේ මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා එහෙම නැත්නම් මේ අපපටිපත්‍ය අවිද්‍යාවල ਸਰවඥාන්සේ උත්සාහ කරන 84000ක් ධර්මස්කන්ධය දේශනා කරලා දැන් නැත්තම් මේ ටික දැනගන්න 84000ම ඕනේ නෑ දාන දෙන එක හොඳයි හොරකම් කරනවට වැඩිය ඒකට බණ කියන්න ඕනේ නෑනේ ඊට පස්සේ දාන දෙන කෙනා සිල් රකින්න එක වඩා හොඳයි ඒ දාන දෙන ගමන් හෝ දාන යතහැල්ලා ගන්න සීලය රැකපන් ඊට පස්සේ දාන සීල දෙකට වඩා මේ දෙකම හොඳයි දුසීලට වැඩිය සිල්වන්ත එකයි. මේ දෙකටම වඩා හොඳයි සමාධි භාවනාව. ඒක නිසා මේ දෙකම කරන ගමන් හෝ ඒක වෙන්නදලා සමාධි භාවනා කරපන්. ඊට පස්සේ මේ දාන සීල සමාධි භාවනා තුනටම වැඩිය හොඳයි විපස්සනා භාවනාව. ඒකත් කරපන්. එතකොට තමයි මාර්ග ඥානය ඵල ඥානයක් ලැබෙන්නේ කියලා උන්වහන්සේ ටිකෙන් ටික ටිකෙන් ටික දෙනකොට අපි දානේ අල්ලන ඇල්ලිල්ල බලන්නේ සිල් දෙන්න සිල් රැක ගන්න වෙලාවක් නැහැ මේ දාන කටයුතුමයි. මොකද ඒකෙන් අපිට අන්ධහැර බය වෙනවා අසෝලාගේ පුතා මෙහෙම දන් දුන්නා පිටි ගානේ ලියලා ගහලා තියෙනවා දැකලා නේද අසවල් දානේ අසෝලා විසි දෙන්නදී කියලා මේ වගේ ස්ථානක වෙන තැනක නම් පිටි කීයක් නාස්ති කරලා තියෙයි කියලා දෙහිතන්නේ මේ කොයි හරි දැකලා තියෙනවද කවුරු හරි අසෝලාට පින්පින්ස අසෝලා මෙතන කැත කරන ලදී කියලා ලියලා නැහැ නේ. ඉතින් මේ ධම්මජීව ආමතු කරපු දෙයක් නෙවෙයි. ඊටසේ 60 ගණන් වල පටන් ගත්ත දෙයක්. කිසිම කෙනෙක් මේකට දෙන දාණයකට දෙන මුදල බලාන ඉඳදී මොහොතට විසි කරත් දීලා මොනවත් බලාපොරොත්තු වෙන්න එපා මේකේ. බිත්ති ගත කරන්න එපා මේකේ. ගිල ඕඩ තැනක බලන්න ලංකාවේ තියෙන ඕන තැනක එහෙම බිත්ති ගත නොකරපු තැනක් තියෙනවා කියලා. ඔයගොල්ලෝ කල්පනා කර බලන්න ඕගොල්ලෝ දාන දීලා කී පොලක අඳුර බාලා තියෙනවද කියලා මේ කොච්චර කී පොලක විතුසිතුවම් කුරුටු ගී කැත කරපු තැන තියෙනවා කියලා. මම මේක මේ දොස් කියනව නන් නෙවෙයි. මොකද හොරකම් කරන යෝන්ගේ පිටුවල ලියනවට වැඩිය හොඳයි දන් දෙන යෝන්ගේ ඒවා පිටුවල ලියන එක. නමුත් සාසනයක් තියෙන වෙලාවේ මේ දාණයට වැඩිය සීලයක් තියෙද්දී අපි මේ වඩා හොඳ දේ කරන්න අපි කිව්වොත් එහෙම දැන් ගෙදර ගිහිල්ලා හෙට ගියාට පස්සේ කියන්නේ දවස් හතක් සිල්ලක්කට පස්සේ මරු ජොලියක් තියෙනවා යංකෝ අපිත් භාවනාවට කියලා කී දෙනෙක් කියයිද? ඊළ කියන්න බෑන අසද්දුස දානයක් දෙනවා අනුරාධපුරයට යන් කියලා පයින් එනවා. පයින් එනවා. බතේ කරංගිල නතර කරන්නේ මේ අදිශිය යන්න හදන අනුරාධපුර ලක්ෂක වින්කමක් තියෙනවා අසද්දුස දානයක් දෙන කිව්වොත් ඛණ්ඩ ඕනේ නැහැ රෙද්ද ගඳ කරන රෙද්ද ගලවලා දාලා හරි නැගලා යනවා. මෙන්න මෙතන තියෙන මේ දේ දන්නවනම් මෙතන තියෙන වංචනික ධර්මය ඇත්තට මේ මිනිස්සයා බොරු කරනවත් එහෙම නැත්නම් මේ මිනිස්සයා මේ මේ දැනගෙන කරනවත් නෙවෙයි ඒකෙදී පින් කැමැති බව වශයෙන් කම්මාරාමතාවේ පෙන්නනවා පින් කරන්න ඕනකම වශයෙන් විවිධාකාර ව්‍යාපාර පටන් ගන්නවා නිසා ඕන කෙනෙක්ගෙන් අහුවොත් දවස හිර වෙලා තියෙන්නේ මාසෙ හිර වෙලා තියෙන්නේ සතිය හිර වෙලා මේ අර පිංකම තියෙනවා මේ කිම්ම තියෙනවා මේ පිංකම තියෙනවා ඒකෙන් මෙයා කම්මාරාමතාවයකට වැටිලා ඕඩම කියාපන මන්නම් නිකන්නේ මන්නම් පිංකම් කරනවා මන්නම් මෙහෙම කරනවා මෙහෙම කරනවායි කියලා මේ භාවනා කරන්න විවේක වෙන්නේ වුණොත් කම්මාරාව තමයි අනිත් පැත්ත මේ කම්මාරාමතා වියුත් වෙන්න ගියොත් අර පිංකම් නිසා අවිස්සු පැවිස්සින නිසා ඒක තනක ඉන්න බෑ අර පිංකම් කල්පනා වෙනවා. කරන්න තියෙන පිංකම් ගැන කල්පනා වෙනවා. අනේ මෙතන විදිහට වෙන්නේ හොඳයි නිකම්ම නික අවුස්තුම් බලා ඉන්නට වැඩිය අනේ පිනක් කරගන්න තිබුණානේ ගෙදර හිටියනම් මේ දවස් හතේවත් අඩු ගන්නනේ. මේ ඉරපොලේ මොන පිනක්වත් නැහැ නිකන් කොට්ටයක් උඩ වාඩි වෙලා කිර කිර ඉන්නවා. ගෙදර හිටියානම් අඩු ගන්න බෝධින්නාංශ වටේ පිං කැලයක් කලයක් කරන කරුවා කෙන්න තිබ්බනේ. මේ දුවට බබෙක් ලැබේවා. පුතාට රට යන්න ලැබේවා. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලැබේවා. මට රස්සාවක් ලැබේවා කියලා මෙව හම්බ වෙන්නේ මෙතන. ඒ නිසා මේක පිනක් වශයෙන් හෝ මේක අදි කුසලයක් වශයෙන් තේරුම් ගන්න බැරි ගතියක්. අරකට ඇදිලා යන ගතියක්. පින් කැමැති බව වාසයෙන් කම්මාරාමතාවයේ තියෙන වංචනික බව මෙතන තියෙන අවිද්‍යාව තේරුම් ගන්න භාවනා කළා යම් ගුණයක් ආපු කෙනාට තේරෙනවානේ මේක අපේ ජීවිතේටවත් සංසාරවත් කරපු නැති එකක්. මේක කරන්න අරකින් මෑත් වෙන්න ඕනයි කියලා. සමහරුන්ට ඒත් බෑ. සමහරු මෙහි ඇවිල්ලත් කල්පනා කරන්නේ ඕකමයි. එචයි අවිද්‍යාවේ තියෙන මේ වංචනික බව දැක ගන්න පුළුවන් නම් තාමත්ම කලාතුරකින් හොද්දටම කුසాగ්‍ර බුද්ධිමත් එක්කනට තේනවා මේ බුදුහමරට ගහනවත් නෙවෙයි බනිනවත් නෙවෙයි පහත් කළ සලකනවත් නෙවෙයි අපේ හිත කොච්චර විදියට මේ ලාමක දෙයට අපි ඇදලා බැඳලා තියනවද මෙච්චර වටිනා අධි කුසල තියෙද්දි ඒක කමන්නේ අර ලාමක කුසලයට යෑම හේතු දක්වන හැටි ඒකට නිදහසට කරනු කියන හැටි ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනව නැත්නම් හදලා කියනවා. ඕකනේ දවස පුරාම කරන්නේ වෙලිටමනේ. මම මේ බයිලා කියන්නේ බන නෙවෙයි. කවදා හරි තීරුම් අරගත්තොත් මේ ඔක්කොම කම්මාරාමයට වැඩි එක තැනක වාඩි වෙලා ඉන්න එක උතුම්. එතකොටයි තමයි තේරෙන්නේ මේ එක තැන වාඩි වෙච්ච ගම මේ උඩ දාන හැටි, ගොජ දාන හැටි, අතීතෙට දුවන හැටි, අනාගතෙට දුවන හැටි, අරක හිතන හැටි, මේක හිතන හැටි තේරෙනකොට තේරෙනවා. මිදෙක්කල් අපි මොකද කරේ? පින් කැමැති බව වතයෙන් විවිධ කර්මාන්තවල යෙදී හිටියා. දැන් පින් කරන්න එපා. එක තැනක වාඩි වෙන් කියලා කිව්වට පස්සේ කවුරුත් කරදර කරන්නේ නැහැ. කම්මාරාමතාවය කරදර කරනවා. ඉතින් මේ කම්මාරාමතාවය කරදර කරනවා කියන එක දැකීම පිනක්ද නැද්ද කියලා ඇහුවොත් ඔක්කොම හොල්මන් වෙයි. මගේම මේ කම්මාරාමතාවය දැක ගැනීම ඒක ඒක අස්පනා පිට ලේ පිට දකින්න හම්බ වෙන එක පිනක්ද නැද්ද කියලා බැලුවොත් සදාචාරවාදියා කියනවා නෑ කියලා. විපස්සනා කරන එක නා කියනවා ඒ දැකීම හොඳයි මොකද දැන් විතරයි හදන්න පුළුවන් මේක. දැක්කොත් විතරයි හදන්න පුළුවන්. ඉතින් භාවනා කරනකොට කම්මාරාමතාවය නිසා අපි කරපු වැඩ ගැන කරණ තියෙන වැඩ කල්පනා වෙනකොට හිත වික්ෂිප්තුණයි කියලා කලබල වෙන්න එපා. දැන් සතියේට මේක අහුවෙලා තියෙනවා. මම මේ විවේක වෙන්න ඕනේ. මම gedara හිටියනම් නටන්න නැටිලේ රඟ තේරෙන්න. මේ නටන්නේ මොකටේ? එක්ක මමයා දිනු කරන්න. නැත්තම් මාන්නේ දිනු කරන්න නැත්තම් තෘෂ්ණාව දිනු කරන්න. ඒ නිසා තණ්හා මාන දිට්ඨි දිනු කරන අදහසෙන් කරන හැම කටයුත්තක්ම කර්ම රැස් කරනවා සංස්කාර බවටපත් වෙනවා උදේ ඉඳලා එක වැඩක් තියනවද බලන්න gedara dore ඉන්නකොට තණ්හාවෙන්තර මාන්නෙන්තර ditthියෙන්තර එකක්වත් නැහැ කරන හරියක් කරන්නේ මොනවා හරි කුට්ටියක් කඩා ගන්න අදහසින් එහෙම නැත්නම් කැපී පෙනෙන අදහසින් නැත්නම් කිරුම මම කියලා පෙන්වන අදහසින් මේ තුනෙන් කරන හැම දෙයක්ම කර්ම රැස් වෙනවා නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් රැස් කරන ප්‍රමාණය අඩු ගානේ පොත් ලැබීමක්වත් කොච්චරද කියලාවත් දන්නේ නැහැ. දැන් මෙහි ඇවිල්ලා යමක් නොකරන්න උත්සාහ කරනකොට විතරක් පේනවා මේ කය එක තැනක වාඩි කරවලා තියන්නත් බෑ. නිකා පොළොවේ යහටමට ඇවිදපන් කියන එක කරන්නත් බෑ. බත් කනකොට කන බව දැනගනින් කියන එක කරන්නත් බෑ. යනකොට යන බව දැනගනින් කියන්නත් බෑ. මොකද මේ හිත අතීත අනාගතයට දුවනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට හිතනද අමෝරාවෙන් හරි කමන්නේ වෙන කෙනෙක් වුමනාවෙන් හරි කමන්නේ භාවනාවට ඇවිල්ලා වාඩි වුණාට පස්සේ මගේ හිත වික්ෂිප්තයි මගේ හිත අතීතෙට දුවනවා මොකද කම්මාරාමතාවේ නිසා අනාගතෙට දුවන කියලා දැනගන්න එක කුසලයක් කියලා තේරුම් ගන්න නම් මේ අවිජ්ජා ඕගය කපන තැන්න කිට්ටු කරලා තියෙනවා කවුරුවත් කැමති නැහැ කවුරුත් කියනවා ඉඳගත්තා ඉඳලා සමාධිය නැහැ නේ හරි කචල් මොකද කරන්නේ මේ හිතට එන හිතවිලි නැත කරන්නේ කොහොමද? නැති බව හිත සමාධිමත් වෙන්නේ නැති බව එහෙම නැත්නම් අවිසිච්ච බව දන්න එක කුසලයක් කියලා තේරුම් කරලා දෙන්න කොච්චර බණ කියන්න වේද මගේ හිත gedare හිටියනම බලන්න වෙලාවකුත් නැහැ දන්නෙත් නැහැ දැන් මෙතෙන්ට ආවට පස්සේ අපිට තේරෙනවා වාඩි වෙනකොට වාඩිලා ඉන්න බෑ ඇයිද බං කියවට ඇවිදින්න බෑ මොන හරි දුවනවා. ඉතින් මේ දැන ගැනීම හොඳද නරකද? අවිජ්ජෝගේ ගැන තේරුම් ගන්න හතර කෙනාට තියෙන සමීකරණය තමයි කෙලෙසේ දන්නවනම් වංචනික බව කපන්න පුළුවන් පිළියම් කරන්න පුළුවන්. කෙලෙසේ දකින්න කැමති නැත්තම් දකින්න කෙලෙසේ ද්වේෂය එනවනම් එහෙනම් යාගේ මේත ලෙඩේ සනීප කරන්න බෑ. ඒක නිසා ඇඟ ඇතුළට අරුබුදයක් හටගත්තා වගේ. පිළිකාවක් හටගත්තා වගේ. ඔහේ වැවෙනවා. නිසා භාවනාවේදී විශේෂම විපස්සනා භාවනාවේදී විද්‍යාව කියලා කියන්නේ තමන්ගේ අවිද්‍යාව දන්න කමට. මන්ට මෙච්චර අවිද්‍යාව තියෙනවා කියලා දන්න කෙනා ලොකු විද්‍යාවක්. බුදුජානක චේන්සා සඳහන් කළ තියෙනවා ලෝකේ පඬිතුයෝ හතර දිනක් පුද්ගලයෝ හතර දිනක් ඉන්නවා. කෙනෙක් ඉන්නවා මට අවිද්‍යාව නැහැ කියලා හොඳට පිරිසිදු දන්න බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා. මයිලක දැන් අවිද්‍යාව නැහැ. උන්වහන්සේ ප්‍රකාශ කරා. රහතන් වහන්සේලා තියෙනවා. අනාගමතුන් වහන්සේලා ඉන්නවා. ආර්යයන් වහන්සේනවා මෙච්චර මෙච්චර දුරට මයිලන් කෙලස් නැහැ කියලා දාන්න. ඒක හොඳ මේක. ඊ ගාවට ඉන්න පෘථග්ජනයෝ බුදුබණ අහලා අනේ බුදුහාමුදුරුත් එක්ක බලනකොට මට කොච්චර කෙලස් තියනවද? කෙරුවොත් වැඩක් කරන්න කුට්ටිය කඩා ගන්න නේද? කෙරුවොත් වැඩක් කරන්නේ මාන්නේ දිනු කරන්න නේද? කෙරුවොත් වැඩක් මේ මමයා කැපී පේන්න නේද කියලා දන්නවනම් කෙලෙස් ප්‍රමාණය එයා දියුණු වෙන්නේ කෙලෙස් නැති බව දන්න පඬිතියට විතරයි. කවුරු හරි හිතනනම් මයි ළඟ කෙලෙස් නැහැ කියලා ඒ බව දන්නවනම් කෙලෙස් බව නැහැ කෙලෙස් තියාගෙන නැහැ කියලා හිතනවනම් අපි එහෙමනේ චරිතසාහිතික දෙන්නේ. අපි කාට හරි චරිතය දෙන්න ගියාම අපෝ මෙයා සුද්ධවන්ත ඕන දෙයකට සුදුසු කියලා ලියලා දෙනවා. ලියන කාටවත් චරිතයක් නැහැ. චරිතය බලන කාට චරිතකුත් නැහැ. ගෙනියන කාට චරිතකුත් නැහැ. ඉතින් ඒකනේ වන්තිතුමාගේ ලියුමට රසාවල් දෙන කතාව නෙමෙයිකේ තියෙන්නේ. එතකොට ඒක කොච්චර අවිද්‍යාවක් තියෙනවද කියලා බලන්න. කෙලෙස් ගොඩාක් තියාගෙන නැතිව සුදු පහුණු ගාගෙන වාටෝප කරගෙන රූපලාවන්‍ය කරගෙන ලස්සනට පෙන්නින්ට උත්සාහ කරනවා. මේ කරතුල කරන හැම ප්‍රයත්නයක් කරාම තව කෙනෙක් රැවටෙනවනේ. නළු නිලියන් දිහා බලන්න, රූපලාවන්‍ය කරන අය දිහා බලන්න, වේදිකාවට එන දේශපාලනඥයෝ දිහා බලන්න කොච්චර ඇඳගෙනද ඉන්නේ කියලා. ඒක සාර්ථක කරන්න හන්දියක් හන්දියක් ගානේ රූපලාවන්‍ය මැදත්තාන තියෙනවනේ දැන් ඉස්සරට වැඩියේ. දැන් සමහර ආහඳුරු බණ කියන්නේ යන්නේ රූපලාවන්‍ය මැදත්තාන කියලා මේකප් එකක් දාලා. ඔය ටෙලිවිෂන් එකට බණ කියන්න eBay. ඔක්කොටම බෑ. ඒකට වික්ත ප්‍රතිබල සහිත කෙනෙක් ඉන්න ඕනේ. ඉතින් එතකොට එයා පෙනී හිටිනේම සරුවඥයි වාගේනේ. තමයි ළඟ තියෙන කෙලෙස් නැතිකම ඇතිකම නැතිකමක් වශයෙන් පෙන්වීමනේ මේ ආලවට්ටමේ තියෙන්නේ. ඉතින් මේ ආලවට්ටම නැති කෙනෙක් දැකලා තියෙනවද මේ මුළු සංසාරේ කොහෙවත්? මොනර වුණත් වැස්ස එනකොට පිල්ලි විදහකට නටනවා දැකලා තියෙනව නේද? මොනර පිසිලා ගත්තම් පස්සට මොකද වෙන්නේ? පස්සේ එළියේ. පිල්ටි අඟුලගෙන හිටියොත් නම් කක්ක පැත්ත වැහිලා තියෙයි. විදහ ගන්න කි ගමන් ඕන්න මොන රගේ සිල්ලම් බලතගේ පිටිපස්සෙන් ওই වගේ තමයි මේ අවිද්‍යාවෙන් වැඩ කරන මනුස්සයා මේ මවාපෑම කරන්න යනකොට බුද්ධ හදේ උත්තරමයන් වහන්සේට පේන්නේ කොහොමද පිල්ලි විදහකට නටන්න හදන මොනරේ පස්සපැත්තෙන් බැලුවා වගේ තමයි හරීම කැතයි මේ වගේ තැනට අවිලා අපි සුදු වෙනකන කවුරු හරි දෙන බතක් පොලිමේ ගිහලා බෙදාගෙන කෑවට පස්සේ අපිට මොන මාන්නයක්ද කවුරු හරි එල්ල දෙන පැතුරක බුදිය ගන්න භාවනා කරන කිසිම මාන්නයක් එන්නේ නැහැ. නෝ දැන් හිත gedara ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් දවස් 7ක් රැය කෑම නැහැ. එහෙට ගිය ගමන්ම දානවා ඩිනර් පාටි එකක්. දාලා හත් දවසට ඇති වෙන්න පැලෙන්න කනවා. ඒගොල්ලන් දවස් 7ේම පත්තර ටික අරගෙන සේරම කියවනවා මොකද අර කුණු ටික නැහැනේ දැන් මෙතෙක් කල් ආවේ නැහැනේ දැන් ධම්මජීව හඳුරු කියපු කුණු ටික විතරනේ තියෙන්නේ. ගෙදර ගියම නිවුස් රිවයිස් එක බලනවා. මේ දවස් 7ේ භූමිකම්පා කීයක් ගිලා තියෙනවද ඩොලර් එක ඉහළ පහළ ගිහිලා තියෙනවද රස්සාවල් කොච්චර වැඩි වෙලා අර කුණු සේරම දාගන්නවා. ඒගොල්ලෝ කියනවා මේ භාවනා කරන්න ගියාට සමහරවිට හිතේ කලස් වෙන්නේ නැහැ නේ ගෙදරදී කියලා කියනවා. අනේ පව්. හරිසෝ එකතු කරන්න පුළුවන් තරම් මේ කෙලෙස් රේකකින් එකතු කරනවා වගේ එකතු කරගෙන අර මේ ඇති කරගත්ත මේ පිරිසිදුවට මොකද වෙන්නේ කියලා කල්පනා කරොත් ඒ එකක්වත් කාටවත් දෙන්න පුළුවන් කියලා බලන්න අපිට අපිමනේ ගිහිල්ලා රේකින් එකතු කරගන්නේ. ඉතින් ඒකනේ අපි සාමාන්‍ය ජීවිතේ කියන්නේ මෙහි ඉන්නේ කාටි કૃතිම ජීවිතේ. කවුරු හරි කණ්ඩ දෙන එකක්, තම්බල දෙන එකක්, පොලිමේ ගිහිල්ලා කාලා බුදිය ගන්න එකයි තියෙන්නේ. මේක කවදද ඉවර වෙන්නේ කියලා බලන් ඉන්න මොකද්ද අපි අර පුරුදු කරපු ජීවිතේ අර ඌරට කක්කවලක හිටියේ නැත්තම් ඌ ඌරු ගතියක් නැහැනේ. එහෙම නැතුනොත් උට රක්ත උණතාවය කියලා ලෙඩක් හැදෙනවා. ඌර මේ සිමෙන්ති පොළවේ හැදුවොත් කිසිම නැතුව ඩෙටෝල් ගහලා මේ ඕඩිකොලොන් දාලා ඌරෙක් හැදුවොත් ඌට රක්ත උණතාවය කියලා ලෙඩක් හැදෙනවා. ඊට පස්සේ ඌට කක්ක ටිකක් කන්න දීපු ගමන් ලෙඩ දණිපයි. ඒ නිසා හැම ඌරු කුටුවම පැත්තක තියෙන පොඩි ඔරුවක් ඒකේ පරණ පස් ටිකක් ගෙනත් දානවා. අරකට ගහන්න ගහන්න මේ පස්වල තියෙන ජරාව ආවේ නැත්තම් ඌරගේ බොක්ක සමතුලිත වෙන්නේ ඒ වගේ මට තිබුණ ගතියක් ඉස්සර මොනවා කෑවත් ඉඳලා සයිවර් කඩේකින් කන්න ඕනේ. පුදුම ආසාවක් තියෙන්නේ අර දෙමළ මිනිස්සේ ආතන දෙක බඩනරක් වෙනවා තමයි. අපි සයිවර් කෑම කන්න ඕනේ කොයි හෝටලෙන් කෑවත්. එනිසා මගේ යාළුවෙක් කියනවා මේ ආනන්ද බවන් ඇතුළට ගොස් තෝස කෙලිනවා එළියට ඇවිදින් යාපනේ දෙම ලොණ්ඩ බනිනවා කියලා සින්දුවක් කියලා දුන්නවා. ආනන්ද භවන් එකට ගියේ නැත්තම් නිකන් මොකද මොකද වගේ මොන හෝටලින් ගියවත් හරිනා ඒ ඒ සයිවර් එක ඒක ලැබිලා දෙමළුන්ට විරුද්ධව සටන්. යාපනයේ දෙමුළු ඔක්කොම රට අල්ලන්න හදන්නේ කියලා. ඒ මේ කක්ක ටික තමන්ම දාගෙන කරන වැඩේ. බුදු ආමතුගේ බලන ඇහෙන් බලන්න. මේ කක්කත් අපිට කවුරුත් දෙන එකක් නෙමෙයි. අපි සාමාන්‍ය ජීවිතය කියලා කියන්නේ අදාළ ඒ සංස්කාර ටික, අදාළ කෙලෙස් ටික අපි ලං කරගෙන හරි පුදුම සැපක් දැනෙනවා අපිට අපේ කක්කවලේ ඉන්නකොට. පිසුදෙන් කිගොත් නෑ ඔයිට වැඩි වෙනස් ක්‍රමයක් තියෙනවා. සම්පූර්ණ සිල්වන්ත ජීවිතයක් ගත හැකි සමාධිමත් ජීවිතයක් ටික කාලයකට පුළුවන් අපට. ආයෙත් අතෙන්ට යන්න. ඒත් ප්‍රශ්නයක් නෑ. ඒකත් ලොකු දෙයක්. මේ කටයුත්තේදී මේ අපි රවට්ට ගන්න හැටි දකින්ද බුදු කෙනෙක් පහළ නොවුණා නම් අපි කොහෙද ඉන්නේ කියලා හිතන්න. බුදු ඇහැකින් මේක දිහා බලලා මහා කරුණාවෙන් දේශනා කරේ නැත්නම් අපි හැම කෙනාම අඳින්න කැමති. අක්කා වෙන්න කැමති, අයියා වෙන්න කැමති, මුදුන වෙන්න කැමති, ගරු වෙන්න කැමති. ඒ දේනේ අපි හැම කෙනාටම තල්ලු දීලා අනීමුට ජය වේවා, අනීමුට හරියාවා කියලා කියන්නේ හැම වෙලාවෙම ඌ කෙලස් කුලාවකට පත් කරන එකනේ. බුදුරජාණන් වහන්සේ රාහුල පුංචාමරගෙන් අතින් අල්ලන ගිහිල්ලා රාහුල මේ කාර්යපත්‍ර සාන්ත දීලා කිව්වේ මේක පැවිදි කරපන්. මේ තියෙන එක්කිනෙකුට පුළුවන් ද හත් අවුරුදු තමන්ගේ පුතා ගෙනියලා පන්දරකට බාර දීලා අනේ ආන්දර මේක පැවිදි කරපන් කියලා කියන්නේ. අපෝ එහෙම සාහිය අහිය තහ ගන්න අපරාධය හිතන්නවත් එපා. කිරි කැටි දරුවා පන්දලට දුන්නාට පස්සේ මොනව කරයිද කියලා විස. දැන් ඉන්න ආමුදුරුත් තමයි ඒ જાතිව තමයි. හිත හිතන්න වටිනවා ඒක. නමුත් ඒක නෙවෙයි මේ කියන්න දැන් දයාවේදී කියලා දෙන්නේ මොකද්ද බුදුහාමුදුරුවෝ අපි දරුවන්ට දෙන දෑයක්ද මොකද්ද කියලා. මේ දරුවගේ තියෙන අහිංසක ගතියට අපි මේ වක්කන දරන්න පුළුවන්ද පොඩි දරුවෙකුට? මේ මේ ඕගේ මේ අවිද්‍යා ඕගේ ඒක නිසා මම හිතාන හිටියා මේ වංචනික ධර්ම කියන කාරණාව අපි එදා කතා කරා සාරිපුත්තු සාංශි මතක් කරනවායි කියලා යම් කිසි කෙනෙකුට භද්‍ර මරණයක් වෙන්න ඕනේ නම් කම්මාරාමෝ යාට අභද්‍ර මරණයක් කාලකන්ණි මරණයක් වෙන්නේ කම්මාරාමෝ හෝති භස්සාරාමෝ හෝති නිද්දාරාමෝ හෝති ඝනසංගනිකාරාමෝ හෝති සංසග්ගාරාම හෝති පපංචරාම හෝති නිතරම වැඩ මොකක් හරි දෙයක ව්‍යවෘත වෙනවා මේ පින් කැමැති බව වශයෙන් මේ ප්‍රියවත වෙන්නේ කම්මාරාමතාවය කියන අකුසලය මේ අකුසලයේ කාට දුන්නත් Taman කරත් විවේක වෙන්න ගිය ගමන් ඉන්න බෑ ඒක නිසා මේ පින් කැමැති බව මුවාවෙන් හෝ අපි මේ කාර්ය බහුල වෙන්න හදන කාරණාව සදාචාරවාදියාට තේරෙන්නේ නැහැ. එයා හිතන්නේ හැම වෙලාවෙම මොනවා හරි පිනක් කරන්න ඕන. මොන හරි දෙක ව්‍යාවෘත වෙලා ඉන්න ඕනේ කියලා. නමුත් මේ වංචනික ධර්මයක් වැඩ කරන්නේ කම්මා රාමතාවේ වැඩ කරන්නේ කියලා තේරුම් ගත්ත දවසේ මම කොච්චරක් ආරසා වෙන්න හදයිද මේ අමතර වැඩ ඔළුවේ දාගන්න නැතුව පුළුවන් ටික කරන ගමන් විවේකයක් දෙන දවසකට පෑද්දක් භාවනා කරපන් පෑද්දක් තක්මන් කරපන් කියලා. ඒ වගේ තියෙන බණ කියන්න කැමැති බව වසයෙන් බස්සාරාමතාවේ. මේ අනුන්ට කියලා දෙන්න ධර්ම කියලා දෙන්න ආශාවෙන් මේ වාචාලකම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකකොට තමයි උත්සාහ කරුවොත් මේ වාචාලක වෙලා ඉවරලා භාවනා කරනකොට තොලුව අවුල් වෙන නිසා මට වචන කතා කිරීම අඩු කරන්න උත්සාහ කරන කෙනෙකුට ඒ ක්‍රමසා විදි හොයනකොට තේරුණොත් මම මේ අනුන්ට බණ කතා කරන දෙන හදහසින් හෝ කරන්නේ වචන වාචාලකම වැඩි කිරීමයි කියලා ආරසා වෙන්න නම් අපි මෙතෙක්කල් පැහැය වෙලා අනුන්ට බණ කියන්න වටාත් අරගෙන නැගපු හැටි බලනකොට කියලා දෙන්න හදන බලනකොට මේක යටින් අකුසලයක් සිදුවෙන බව කාටවත් තේරෙන්නේ නැහනේ. බණ කියමන හරහා කුසලයක් සිද්ධ වෙනවා ධම්ම දානේ. ධම්ම දාන සබ්බ දාන ජිනාති. මේ තුන පුද්ගලයාට වාචාලකම වැඩි වෙනවා. වචන කතා කිරීමේ ආතාව කියන මේ භස්සාරාමතාවේ වැඩෙනවා කියන අකුසල කර්මයක් තියෙන බව දන්නවනම් එයා කොයි විදිහට පරිස්සම් වේද කියන එකයි මම මේ පෙන්වන්න හදන්නේ. යෝගේ මෛත්‍රී කරන හැම වෙලාවෙම හොඳයි කියලානේ අපි කියන්නේ. නමුත් මෛත්‍රිය වංචනික රාග ස්වරූපයක් කියලා පේටකොපදේශේ ලියලා තියෙනවා. අපි මෛත්‍රිය වැඩිපුර තෝරනකොට අදාළ කෙනාට නම් රාගය වැඩි කෙනා මේ ද්වේෂය වැඩි කරනට මෛත්‍රී ප්‍රශ්නයක් නෑ ප්‍රයෝජනක් තියෙනවා. ඒත් ලේෂයටත් පහසුවටත් මෛත්‍රී කරන්න හදනවා කියලා කියන්නේ මෙත්තා මුකේන රාගං වංචේති. රාගයක් වැඩ කරන පිටිපස්සේ. ඒ නිසා මෛත්‍රී කියලා කියන්නේ සරතෝ බද්ද හොඳ එකක් නෙවෙයි. අවිද්‍යාව ඕගේ දන්න කෙනා දන්නවා ඕනකට වැඩිය මෛත්‍රී කරන්න පෙළඹෙන්නේ වංචනික වූ රාගයක් කරා කියලා. එතකොට මෛත්‍රිය තුල ද්වේෂයක් මේ කෙලෙසක් තියෙනවා. ඒ වගේම ඕනෑමට වැඩිය කරුණාවන්ත වෙන්න හදාන්නේ. වංචනික වෙච්ච ශෝකයක් කරා. ශෝක මුඛේන කරුණා මුඛේන ශෝකං වංචේති. අපි කුඩාම කරුණාවෙන් අනුන්ට උදව් කරන්න සැදී පැහැදී කටයුතු කරාට යටින් වැඩ කරන්නේ ශෝකය. ශෝකය කියන්නේ ද්වේෂය. හැම කරුණාවන්ත කටයුත්තකම මේ සැදී පැහැදෙන්න එළවම ඉන්නේ ද්වේෂෙන් බව දන්නවනම් මේ කරුණා භාවනාවේ නැත්නම් කරුණා කියන භ්‍රම විහරණයේ තුල වංචනික ධර්මයක් තියෙනවා. ඒ වගේම උභයපක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති. අරකයි මේකයි දෙපැත්ත සමතුලිතය කළ සරකලා බලන මධ්‍යස්ත වූ විචිකාරවරයෙක් වශයෙන් අපිට අදාළ නැතිවල් අනන්නේ විචිකිච්ඡා නීවරණේ බව අපි දන්නේ නැහැ. අදාළ නැති වලට හොට දාලා අරක මේක විචාරන්න හදනවා. අපිම අපි විසින් විනිශ්චයකාරවරයෙක් බවට පත් කරගෙන යුද්ධය පැතිරලන්න හදනවා. එතකොට මේ විචිකිච්ඡාවේ වැඩි ඉන්න පස්සේ භාවනා කරන්න ගියාට පස්සේ මේ ඔක්කොම නීවරණ වශයෙන් කාර්යදර කරනවානේ. ඒ නිසා මේ විචිකිච්ඡාව ක්‍රියාත්මක වෙන්නේ නිසා මට විනිශ්චකාරකම් ඕනේ නැහැ. මට මේ නීතිඥකම් ඕනේ නැහැ. ඕකට ඔක ප්‍රශ්න විසඳගන්න. මට තියෙන්නේ මගේ හිත අඩුගානේ මේ දිච්චි ඕගෙන් ගලවන්න සමාධියක් විපස්සනාවක් ඕනේ කරන්නේ කියලා කිව්වොත් අහුන් නැති ප්‍රශ්න වලට අත ඔලුව දාලා අවුල් කරගන්න එපයි කියලා කීයෙන් කී දෙනාද මේක සාසනික වශයෙන් තේරුම් ගන්න. ගොඩදෙනෙක් තමා විසින්ම පවර ගන්නවා, පටව ගන්නවා සමාජ ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න, අල්ලපු ගෙදර ප්‍රශ්න පටවගෙන තමන්ම විනිශ්චයකාරය වෙදලා කටයුතු කරන්න ගියාට පස්සේ කිසිම සත්පුරුෂයෙකුටවත් උදව් කරන්න බෑ. ඒ කෙනා දන්නවනම් මේ කාර්ය බහුල වෙන්න හදලා මම කම්මාරාමතාවයක් හදාගන්න. වචන කතා කරන කියලා භාෂාරාමතාවයක් හදාගෙන මේ අනුන්ට බණ කියන්න ධර්ම දේශනා කරන්න හදලා එහෙම නැත්නම් මේ මෛත්‍රී කරන්න ගිහිල්ලා රාගයක් ක්‍රියාත්මක කරනවා කරුණා කතා කරන්න කියලා හදලා වංචනික පදම් වශයෙන් ශෝකේ වැඩ කරනවා මේ දේවල් සලකා බලන්න කියලා ඕනේ නැති දේවල් වලට අත දාන්න කියලා අන්නවශ්‍ය විචිකිච්ඡාවක් ඇති කරගන්නවා ඒ වගේම මිත්‍යා දෘෂ්ටියක් වැඩ කරනවා මේ ඉන්න මේ ටික දන්නවනම් යමක් නොකර සිටීම සියලු කුසල් කිරීමේ මුල කියලා තේරෙයි. කරන ඕනම දෙක අකුසලයක් තියෙනවා. ඒක හොඳ නිදර්ශනයක් කියලා තිබුණා. කම්පියුටර් ආවට පස්සේ. දැන් හදලා තියෙන කම්පියුටරයක්. ඒකට ඔරලෝසුවක් දැම්මට පස්සේ ඒ ඔරලෝසුව කොච්චරක් වැරදියට වැඩ කරනවද කියලා කියතයි. දැන් පිටු මොරලෝසක් විනාඩියක් වැඩිපුර දුවනයි කියලා අවුරුදු දවසේ පැය 24 වැරදිනේ පෙන්වන්නේ. හැම 24ම විනාඩියක් වැඩි කරලා පෙන්වනවානේ. ඒකට කම්පියුටර් ගෙන මේක විනාඩියක් වැඩිපුර වැඩි කරලා පෙන්වනවා. විනාඩියක් අඩු කරපුවම හරියට ග්‍රනීච් වෙලාවට දුවනවා. ඉතින් එහෙම දාලා බලනකොට ලෝකේ එකම ඔරලෝසුවක්වත් නැතිලු හරියට වැඩ කරනවා. වැඩ කරන්නේ නැති ඔරලෝසුව හරියට දවසට දෙපාරක් වෙලාව පෙන්නනවලු. අර නතර වෙලා අනින්නේ යා ඒ වෙලාවට හරියට වෙලාව වෙනවා මොකද වැඩ කරන්නේ නැති හින්දා. වැඩ කරන වෙලාව ඔරලෝසුව හැම වෙලාවෙම වැරද්ද අරගෙන දුවනවා. ඒ වගේ තමයි මේ අපේ කස්ටියත් මේ කොරණ්ඩ ගිහිලා කෙරුවාව අනන ඇනිල්ල තේරෙන්නේ කවදා හරි নিকමට හරි මේ අවිජ්ජා ඕගේ ගැන කල්පනා කරපු දවසේ තමයි. මේ නිසා සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා අවිද්‍යාවක් නැත්තම් සංස්කාර හටගන්නේ නැහැ. අවිද්‍යාව නිසායි සංස්කාර හටගන්නේ සබ්බේ සංඛාරා දුක්ඛ. මම මේ පොඩි සමීකරණ දෙයක් මේ ඉදිරිපත් කරන්නේ. අවිද්‍යාව සංස්කාර හටගන්නා තාක් හටගන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව පත්‍ය සංඛාර. ඊට පස්සේ කියනවා සබ්බේ සංඛාරා දුක්ඛ. ඒ නිසා අපි සංස්කරණයක් කරා නම් සකස් කිරීමක් කරා නම් අබ්බැහියකට ගියා නම් ඒ සියලුම දේ දුකයි. සංස්කාර කියන වචනේ තව පොඩි වචනයක් බුදුහාමුදුරුවෝ පෙන්වන චේතනා කියන වචනේ චේතනාම් භික්කවේ කම්මං වදා. ඒ නිසා හිතාමතා කරන සියලු දේ කර්ම බාටපත් වෙනවා. හිතාමතා කරන හැම දෙෙම එක්ක පුඤ්ඤාවි සංකාර එක්ක අපුඤ්ඤාවි සංකාර එක්ක ආනන්ජාවි සංකාර බාටපත් වෙනවා. සංසාරේ ගෙවන්න වෙනවා. පින් පුඤ්ඤාවි සංස්කාර උනත් අපුඤ්ඤාවි සංස්කාර උනත් සංසාරේ වැඩෙනවා. පුළුවන් ද බලන්න වාඩි වෙලා කිසිම චේතනාවක් කරන්නේ නැතුව වාඩි වෙලා ඉන්න එකේ විවේකයේ බලන්න. සෑහලුව බලන්න. ඒ වෙලාවේ වචනෙන් කාය ක්‍රියාත්මක කරන්නේ. මොකද අපි චේතනා විරහිතව වාඩි වෙලා ඉන්නවා. වචන කතා කරන්නේ හිත මෙහෙවන්නේ. එතකොට ඒ චිත්තක්ෂණේ මේ මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණේ සංස්කාර නැහැ. ඒ තුන අවිද්‍යාවට හිටින්න බෑ. එතකොට විද්‍යාව ආවට කොච්චර අමාරුද කියලා බලන්න අපිට මේ චිත්තක්ෂණේ ඉන්න. බුද්ධම අමාරුයි මේ වර්තමානට ගත්ත හිත පවත්තාන. මේක නලියනවා නම් මේක කතා කර කර ඉන්නවා නම් හිතනවා නම් පැය ගණන් යනවා තේරෙන්නේ අවිද්‍යාව නැතුව සංස්කරණේ නොකර එක විනාඩියක් ඉනොටක පැයක් වගේ වේනවා. පුදුම වෙලාවක් යනවා තියෙනවා මේ එක තප්පරේ දෙක තුන එක දිගට යමක් නොකර සිටීම පුදුමාකාර අමාරු බුදුයන් සඳහන් කර තියෙන නිති මරන්නාට රාත්‍රිය දිගයි පයින් යන්නාට ගමන දිගයි ඒ වගේ සතිය පිටවන්නාට කාලය රබර් වගේ ඇද්දිලා යනවා විනාඩි පැයක් විතර හිටියයි කියලා ඔල්ලෝසු හොරෙන් බලනකොට විනාඩි 5යි ගිහිල්ලා තියෙනවා ආයෙසරක් දැන් දැන් තව ඉතුරු දැන් පැය පින්නත් එපායි දැන් මල හොන්තුව දැන් මේ වාඩි වෙච්ච එකේ ආයෙසර හොරෙන් බලනවා තව විනාඩි 5ක් ගිහිල්ලා තියෙනවා. පැයකට විතර පස්සේ. ඒ ධර්මතම විද්‍යාව අපිට හුරු නැහැ. සංස්කාර නැති තැන කාලය ඇදෙන්නේ නැහැ. සංස්කාර තිබිලා ව්‍යවෘත වෙලා ගත කරනවා නම් රැය යනවා දවල් යනවා තේරෙන්නේ නැහැ. අමාරුසය කියනවා විනෝද සමී අමසයි කියනවා ගෙදර ලිඳ ළඟ ගෙදර ලිඳක් තියෙනවා. ඔක්කොමලා ඉන්නේ ඒකෙලු. ඉතින් මචං බාල්දියක් ගෙනත් තිබ්බම කවුදෝ ඇවිල්ලා රැයට බාල්දිය හොරකම් කරනවා. මොන්න විදියෙන්වත් බේරන්න බෑ. කෙනෙක් කෙනෙක් නෑ බාල්දි දාන්න આવොත් කක්කුසි බාල්දියක් ලිඳට දාන්න නිසා දෙන්නත් බැරිලු. ඉතින් බාල්දියක් ගෙනත් තියෙනවා. තීන තීනක හොරකම් කරනවා. ඊට පස්සේ මෝ හිතාගත්තලු මේක දැන් රෑ අලුත් බාල්දියක් ගෙනත් දාලා. අනුකුත් දාලා රෑට හැරගෙන ඉඳලා හොර අල්ලන්න කියලා. ඉතින් අමරසය කියනවා 11 මාට විතර ගියාලු දින ගාවට දැන් 11 මාට කමිනිස් යනවා එනවා බාල්දිය තියෙනවා ඊට කේල් ගහක් යට හැංගිලා. පැය කහමාරක් විතර ගියාට පස්සේ ඔන්න 12 වැදුනලු. නිදි මරාන පැය භාගයක් ඉන්නකොට ඔර්ලෝසුවේ පැය එකහමාරක් විතර කියලා හිතන්නේ පැය 11 මාට ගිහිල්ලා පැය එකහමාරක් විතර දැන් කීල් ගහట్లా හෙල්ලෙන්නේ නැතුව ඉන්නකොට මම එකමාරක් විතර ගියාට පස්සේ උණු 12 වැදුනලු. දෙකී විතර තාම මෙච්චර හිටියට තාම 12යිනේ කියලා ඊනොට තවත් පැය එකමාරක් විතර ගියාට පස්සේ 12මාර වැදුනලු. අනික් ගාන බලනකොට ඔන්න ඩක් කාලා බලනකොට දෙක වැදුලලු. උ බාල්දියට ඇතිලු. ඌට නිින්ද ගිහිල්ලා. නිින්ද ගිය ගමන් පැය දෙක ගත වෙන්නේ පැය භාගෙට. අවදියෙන් ඉන්න තාක්කල් දවස ගත වෙන්නේ නැහැ. නිසා භාවනා කරලා අවිද්‍යාව නැති හැම චිත්තක්ෂණයකම යෝගාවචරයට වැටෙනවා විලාව යන්නෙත් නැහැ. හරිම පාළුයි. හරිම කම්මැලි. හරිම නීරසයි. අනේ කවදා මේ මල හොන්තු යොරෙයිද කියලා තමයි පරියන්කේ ඉන්නේ. ඒ වෙනුවට නටන්න තියෙනවා නම්, ගයන්න තියෙනවා නම්, වයන්න තියෙනවා නම් කාලය යනවා තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ කාලය ගත කිරීම සඳහා මේ රෙක්‍රියේෂන් කියලා જાතියක් තියෙනවා විනෝදාන්ත කියලා જાතියක් තියෙනවා මේ සේර්ම අවිද්‍යාව කුට්ටි අවිද්‍යාව කැට උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි සින්දු අහනවා රේඩියෝ බලනවා ටෙලිවිෂන් බලනවා නවකතා කියනවා කතා කරනවා මේ සෑම දෙයකින්ම මොකද්ද කරන්නේ හිත නික්කමටවත් වර්තමානට යන්න දෙන්නේ නැතුව විනෝදාංශවල යොදවනවා ඉතින් එහෙම කෙනෙකුට බැරි වෙලා හරි කිව්වොත් එimhe ඔයටට ගොඩාක් පිං සිද්ධ වෙනවා. පව් නොකර සිටීම, අවිද්‍යාව නොකර සිටීම විද්‍යාවෙන්දි මේ නිසා වාඩි වෙලා යමක් නොකර ඉන්න බලන්න කියලා. කිසි කෙනෙකුට තේරෙන්නේ මේක ආගමික කටයුත්තක් කියලා. කිසි කෙනෙකුට තේරෙන්නේ මේක ආධ්‍යාත්මික කටයුත්තක් කියලා. මේ යමක් නොකර ඉන්න වෙලාවේ තමයි ලෝකේ උප්පරීම කුසලයේ සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න බැරිකම අබෞද්ධයා තුල එච්චරම දරුණ නැහැ බෞද්ධයා තුල අමාරුයි. ඒක නිසා බුදුචානන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ මුළු සූත්‍රෙම ගොඩනගලා තියෙන්නේ ඉස්සල්ලාම සංස්කාර කපහැරීම. පචී සංස්කාර ඊට කාය සංස්කාර ඊට පස්සේ චිත්ත සංස්කාර වශයෙන් මේවා කපලා කපලා කපලා අර ගැඹුරටම ගෙනියලා පෙන්නනවා. යමක් මොනවත් නොකර සිද්ධ වෙන දේ වෙන්න ඇරලා හිටියොත් මේ හිත වතුර දාපු බරුවක් වාගේ ඊයන් කැල්ලක් වගේ අඩියටම බහිනවා. මොනව කළත් මේක ඇවිස්සෙනවා. නැත් හිතුවොත් උනත් කිව්වොත් මොනවත් කරොත් අර මඩ ටිකක්වත් ජීතු වීදුරක දාලා තැම්පත් කරලා කබඩයක් උඩ තිබ්බොත් එන්න එන්න එන්න තැම්පත් වෙනවා. ආයෙ ඇවිස්සුවොත් ආයෙ අර තැම්පත් ටික ඇවිස්සෙනවා. ඉතින් අර භාවනා කරනකොට කෙනෙක් කරන්නේ විශේෂම පරියංක භාවනාවේ ඒක සක්මණ්ඩත් කියන්න පුළුවන්. මේක එහෙම මණ්ඩි තැම්පත් වෙන්න ඇරලා වචනය හිත ක්‍රියා නැත්නම් කාය සංස්කාර වචී සංඛාර මනෝ සංස්කාර කියනවා එනකොට දැනගෙන එකටවත් උදව් කරන්න යන්නේ එකටවත් පොර දාන්න දෙන හිම තැපත් වෙන්න ඒ ඒ ශිල්පේ දන්නවනම් බුදුහාමුදුරු කියන උදේ බණ ඇහුවොත් දැන් දැනනකොට රහත් වෙන්න පුළුවන්. මේ භාවනා කරනවා කියලා කරන්න කරන්න හොඳට පටලලා වාඩි වෙලා ඒ ඉන්න ඉරියව්ව දිහා බලාගෙන ඉන්න. ඒකල කිචින විවේකේ දිහා බලාගෙන ඉන්න මොකක්වත්ම නොකර සිටින්න. චේතනාපූර්වක මොනවත් නොකරන්න ගන්න අදිෂ්ඨානය තමයි කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර අතහැරීම කියලා කියන්නේ. ඒක අමාරුයි. මොකද ඒ තරම් මේ අවිද්‍යාවේ ඉඳලා මේක නටවලා, මේක නලවලා, මේක කතා කරවලා, මේක හිතලා අවසල අවසල අවසල තියෙන එක එහෙම තැම්පත් කරනවා කියන එක අමාරුයි. ඒක නෙවෙයි ප්‍රධාන දේ. මේ කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ද හත් දවසක් භාවනා කරලා හරි මේ භාවනා කරනවා කියලා කියන්නේ තැනක ඉඳගෙන යමක් නොකර සිටීම කියලා කිව්වොත් කවුරුහරි පිළිගන්නේ ඒක ආගමානුකූලයි කියලා ආධ්‍යාත්මිකයි කියලා මොනවා හරි ඇති කියලා කියනවා මේක මොනවා හරි කරන්න දෙයක් ඇති ඒ නිසා උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම මේ අවිද්‍යාව ගැන කතා නොකර ඔය වාඩි වෙලා මොකද වෙන්නේ බලන්න. ආ මන්ට වාඩි වෙලා ඉන්නකොට සාංශු මේ වාඩි වෙලා ඉන්න බව වැටහෙන. මේ පොළොවේ ගැටෙතන ආ හොඳයි. තව හොඳට බලන්න. ආයතෝරි කියනවා මට වරින් වර හුස්ම ගන්නවා වැටෙනවා වැටෙන. මම නැත්නම් පිම්මෙනවා හැකිනවා වැටෙන. ආ හොඳයි. දැන් ඒකත් අරකමනේ. ඉඳගෙන ඉන්න ඉරියව්ව ඇතුළේමනේ හුස්ම ගන්නේ. දැන් ඒක වඩා හොඳයි සතිය. ඒ හොඳට හුස්ම ටික පේනවා නම් ප්‍රකට මොකද්ද ඒකම බලන්න. ඊට පස්සේ පිම්බීම හැකිලිම පේනවා ඒක බලන්න බලලා පුළුවන් තරම් බලන්න ඉතින් ඒක විහිම්ම ආපු එකනේ මේක දිගට බලන්න මොකද වෙන්නේ බලන්න දිගට මේක දිහා බලන්න මොකද වෙන්නේ කියන්නේ මොකක්කත්ම වෙන්න දෙයක් නැව දැන්පත් වෙන එක විතරයි වෙන්නේ ඒකට මොන જાති අවසන්ද ගියත් එක්ක හයියෙන් හුස්ම ගන්න ගියත් මොනවා කරන්න ගියත් මේක ඇවිස්සෙනවා නමුත් අපි කියලා අපි හිතමු යෝගාවචරයට උපදෙස් දීලා දීලා කමඨාන සුද්ධ කළා සුද්ධ කරලා තැම්පත් වෙනවා නම් තැම්පත් වෙන්න දෙන්න. ඇවිස්සෙනවා නම් ඇවිස්සෙන්න දෙන්න. එයාට නටන ඇඳින්න නට පිටිය දීලා බලන ඉන්නේ කිව්වොත් ඒ සාතිකයි දෙකක් නැහැ. එයා තැම්පත් වෙනවා. තැම්පත් වෙලා ඉවරලා එයාට හම්බ වෙන මේ විවේකයේ තුල මෙයාට ඒත්තු ගන්නන්න පුළුවන් වුණොත් දැන් සංස්කාර නැහැ. එනසන් චේතනා නැහැ. මේකට චේතනා ඇතුල් නොකර හිටියොත් මේක දිගටම මීට වැඩිය ගැඹුරු තැම්පතුවකට යනවා. මේ චේතනා ස්වරූපෙන් තමයි තණ්හා මාන දිට්ඨිය එළියට එන්නේ දැන්. මේ නිකම්ම නිකන් ඉන්නව වෙනකොට හයියෙන් හුස්ම ගත්තොත් නරකද? මේ නිකම්ම නිකන් ඉන්නකොට මම දැන් ඊට මොකද්ද කරන්න ඕනේ? මේ නිකම්ම නිකන් ඉන්නකොට මම ටිකක් මෛත්‍රී භාවනා කරුවාම්මකෝ. මේ පේනක අනිච්චන් දුක්ඛන් අනපහම් බලුවාම්මකෝ. බුද්ධාංශ කියලා එක එක චේතනා එන්න පටන් ගන්නවා. යෝගාචර දන්නවනම් මේ අවිජ්ජා ඕගය මේ චේතනා ස්වરૂපයෙන් මේ ලස්සන චිත්ත වීදියට රිංගන්න හදනකොට මේකට උඩගෙඩි දෙන්න එපා. මේකට ඉනිමම් බඳින්න එපා පඤ්ඤ රිලවුන්ට. මේ චේතනාවෙන් තමයි අපි මෙච්චර සුද්ධ කරගත් එක කෙලෙසෙන්නේ. නිසා නැවත චේතනා පහළ නොවීමට මූලික අදිෂ්ඨානයක් යෝගාවචරය තුළ නැත්තම් යෝගාවචරය පුළුවන් තරම් අර පෑදීදියට බොරදී දාගන්න. මේ අනාකූල වෙන්න වෙන්න මේක ආයෙ කලවම් කරලා ආකූල කරගන්න. මෙතෙන් මේ ආනාපානේ වගේ ඉන්න ඉරියව් වගේ හිත ගිනිලා තැම්පත් වෙන ගැන පුංචි වැඩක් මේක විශාල ජයග්‍රහණයක්. ඒක ඒක යෝගාවචක ජීවිත බන්න ලොකුම ජයග්‍රහණයක් බුදුහාමරගේ ජයග්‍රහණයක්. මෙතන ගියාට පස්සේ මේක උපයා ගන්නලද මේ එකලස කලවක් නොකර ඉන්න එක විද්‍යාව බවත් මොන හේතුවකින් හෝ මේකට චේතනා ප්‍රකල්පනා දැම්මොත් අවිද්‍යාව බව දැනගත්තොත් අපි භාවනා නොකරන ඉලයි කොච්චර චේතනා පහල කරනවද කියලා හිතන්න. දරුවන් පිළිබඳව, ආගම පිළිබඳව, රට ජාතිය පිළිබඳව, අනාගතය පිළිබඳව, අතීතය පිළිබඳව මේ පහල කරන චේතනා ටොංගානවත් දන්නවද අපි? දවසකට පහල කරන චේතනා ටොංගානවත් දන්නවද අපි? ඒ පුරාවට අවිජ්ජාපච්චය සංඛාරණේ මේ ඉන හැම චේතනාවක්ම අවිද්‍යාවෙන් ඇවිල්ලා තියෙන්නේ. අපි මේ පොහොර දාන්නේ අවිද්‍යාවටනේ. අපි කියන්නේ නම් කොහොමද? අනේ මම මේ චේතනා කරන්නේ දරුවගේ දියුණුවනේ. මම මේ චේතනා කරන්නේ මං ඊ කරපු වැරද්ද ගැනනේ. මම මේ චේතනා කරන්නේ ගමේ පන්තලේ චෛත්‍ය හදන්නේ කොහොමද කියලානේ. કોઈ જાති කෙරුවක්වත් මේ හැම චේතනාවකම එක්ක තණ්හා එක්ක මාන එක දිටි තියෙනවා. ඒ නිසා මේකයි චරියාවේ ශික්ෂාවේ හික්මීමේ හැදියාවේ manussකමේ ඉහළම කෙලවර කියලා මේ ඉන්න චිත්තක්ෂණය ගත කරන මොන ඉරියව්ව හරි කමන්නේ චේතනාවකින් තොරව ගත කරන්න පුළුවන් නම් බ්‍රහ්මයි දේවයි manussත් ඉක්මලතියි අමාරුයි ගා කැවිසලා ඉන්නකොට අමාරුයි. නමුත් දවසක හොයම තැනට ගිය කෙනෙක්ගෙන් ඇහුවත් එහෙම දැන් මම මෙතෙන්ට ගියා ස්වාමීන් වහන්සේ දැන් මට ආනාපානෙත් නැහැ. හොඳට තැම්පත් වෙනවා. දැන් මම මොකද කරන්න කිව්වහම කියන්නේ මොනවත් නොකර හිටපන්. පුළුවන් නම්. කවුරුත් බාර ගන්න දේ කමඩන් සුද්ධ කිරීමක් කියලා. ඒගොල්ලෝ නෑ නෑ මොකක් හරි දැන් මෙතෙන්ට ගියාට පස්සේ මේක අනන ක්‍රමයක් ඇති. අනාගාමී වෙන ක්‍රම එකක්, අනන ක්‍රම එකක්. තියෙනවා මේක. ඒකත් මතක් කරනවා මට මේ වෙලාවේ. ඒ අනන සුඛය කියලා එකක් අහලා තියෙනවා. බුදුන්ද කියලා තියෙනවා මේ ධාර්මික ජීවිතයක් ගත කරනකොට ණය නැතිකම සුඛයක්. දැන් ලෝකේ කවුරුත් නැහැ. ඔක්කොමලා ෆිනෑන්ස් කාර්යවල ඉන්නේ. කල්බදු කරමින් ඉන්නේ. දැන් කට්ටිය ජීවත් වෙන්නේ. කාර් එකත් කල්බදු, ගෙදරත් කල්බදු කියලා වැඩක් නැහැ. අනන සුඛය කියලා එකක් තියෙනවා. බෞද්ධය තුලත් මේ අනන සුඛේ කොයි වෙලාවෙත් තියෙන මේ අනන එක. හැමදේම අනනවා මොනවා තිබ්බත් තියෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඌට අනාගාමී වෙන්නත් බෑ, ණය නැති සුඛය ලබන්නත් බෑ. මොකද අනු අටලපු ගෙදර ඉවත් අනනවා. හෙට වෙන්න තියෙන ඉවත් අනනවා. ඊයේ ඌවත් අනනවා. අනාගෙන ගාගෙන ඉන්නේ. ඉතින් ගා ගන්නවා දිවට ළඟ ඉන්න කෙනාගෙන් ගන්නවා. මේ ඝන සංගණිකාව කියන්නේ එම අනාගත්ත කට්ටිය ළඟ ඉන්න කෙනාගෙත් ගන්නවා. ඉතින් බුදුරජාණන් කියනවා ඒත් එක්ක බලනකොට විජන වාතය කොච්චර වටිනවද කියලා. විජන වාතය කියන්නේ කෙනෙක් ආශ්වාස කළා ප්‍රශ්වාස කරපු වාතයනේ ජන වාතය කියලා ජනයා විසින් ප්‍රශ්වාස කරන ලද වාතය. විජන වාතය කියලා කියන්නේ කිසි කෙනෙක් ප්‍රශ්වාස කරන ලද කැලේ තියෙන වාතය විජන වාතය. ගස්කොළන් වලින් එන ආව පිරිසුදු වාතය තියෙන්නේ. ජනයා තුල නැහැ. ජන සංගණිකාවේ තියෙන ජන වාතය. හඩු ගඳ කියලා කියන්නේ. ආන්න ඕකට. පිරිසක් එක්ක ඉන්නවයි කියලා කියන්නේ හඩු ගඳ. බුදුසසුනේ සඳහන් කළා තියෙනවා මම කැලේක යනකොට ගව්වතරන් ඉස්සරහින් කවුරක්වත් පේන්න නැත්තම් ගව්වතරන් ඉස්සරහින් පස්සෙන්වත් කවුරුත් පේන්න නැත්තම් මට අඩු ගානේ ඕන වෙලාවට මල මූත්‍රා පහ කරන්න පුළුවන් කියන. සෙනගක් ඉන්නකොට ඒකවත් බෑ. මේක තමයි අසහනී කියන්නේ. මේක ඉල්ලලා ගත්ත එකක්. මේකේ ඉඳද්දි මේ අවිද්‍යාව ගැන කතා කරන්න ඉඩක් නැහැ ඩොං ගණන් එන්නේ. ඒක නිසා අපේ ජීවිතයේ ලැබිච්ච සුන්දරතරම අවස්ථාව තමයි හුදේකලාව කියන්නේ. සුන්දරතරම අවස්ථාව තමයි විවේකී කියන්නේ. මෙලෝ වශයෙන් සුන්දරතරම අවස්ථාවේ තමයි විස්්‍රාමයේ කියන්නේ. ඒකේ අනිත් පැත්ත තමයි ඝනසංගනිකාව කියන්නේ. ඒක අනික තමයි සංසග්ගාරාමතාවය කියන්නේ. ඒක අනිත් පැත්ත තමයි මේ කම්මාරාමතාවය කියන්නේ. ඒක අනිත් පැත්ත තමයි භස්සාරාමතාවය කියන්නේ. මේ හැම එකක්ම අපි කරලා ඒක නිදහසට කාරණාවකොත් කියනවා මේ පිංකම් කරන්න කියලා. ඇත්ත බෞද්ධ පුරුතඥයන් අතර අපිට බුද්ධජනතේ කරණ නිසා අනුකම්පාව නැද බුදු ලෝකයක් මේ අපි ජීවත් වෙන බුදුන් ඉන්න ලෝකෙක නැත්නම් බුදුහාමුදුරු දේශනා කරන ධර්මයක් තියෙන ලෝකෙක සත්පුරුෂයෝ මේක දිහා බැලලා කතාකත් අනුකම්පා කරන්නේ අපිට අවශ්‍ය නම් සද්ධර්මය අපිට අවශ්‍ය නම් සත්පුරුෂ සංසේවනය එකයි කරන්න ඕනේ හික්මෙනවා ඔය මොන ශිල්පේ දක්කලා දක්ෂ වුණත් සත්පුරුෂයා කද්දාවත් ඒක දිහා බැලලා අගේ කරන්නේ නැහැ මේ නිසා හික්මිච්ච කෙනෙක් සීතල වෙච්ච කෙනෙක් සීලවන්ත කෙනෙක් සදාචාර සම්පන්න වෙන්නේ කිව්වොත් බුදුජානසය සඳහන් කරනවා අවුරුදු 6 වෙනකන් ලදරුවා රහත් වෙලා වගේ ඉන්නේ කිසිම උගේ සීලයක් කැඩලා නැහැ කිසිම කම්මාරාමතාවයක් නැහැ කිසිම භස්සාරාමතාවයක් නැහැ කිසිම ඝනසංගනිකාරාමතාවයක් නැහැ කිසිම සංසග්ගාරාමතාවයක් නැහැ තණ්හා නැහැ මාන නැහැ දික්ඛ නැහැ නමුත් ඌ දන්නේ නැහැ අවුරුදු 6න් පල්ලෙයා එක රහත් වගේ තමයි. ඌ දන්නේ නැති නිසා අවිද්‍යාව තියෙනවා. දැන් 60 පිරිච්ච කෙනෙක් හිතන්නකෝ. එතකොට කක්ක ගාන දෙන ඔක්කොම ගාගන්නේ තියෙන්නේ. ඒ මිනිස්සයා මේක එක චිත්තක්ෂණිත හරි තණ්හාමාන දිට්ඨින චිත්තක්ෂණයට ඇවිල්ලා මම දන්නවා මගේ මේ වෙලාවේ සතිය පිටු වෙලාවේ තණ්හාමාන දිට්ඨි නෑ මේක තමයි මම කරපු ලොකුම කුසලේ. ඒ මොකද මන් දන්නවා ඒක. මම දන්නවා මේ විදිහට ප්‍රයත්න කරේ නැත්නම් මගේ හිත කොච්චර අතීත අනාගතයට දුවනද කියලා. මම දන්නවා මගේ හිත මේ විදිහට සතිය පිටු නැත්නම් අනුන් ගැන කොච්චර මම හිතනවද කියලා. මම දන්නවා මගේ හිත සතිය පිටු නැත්නම් අතන ගැන කොච්චර හිතනවද කියලා. දැන් මම දැන් මෙතන. ඉතින් කාට හරි සියලුම ඥාන කුශාග්‍රමත්වයට බුදුපත් වෙලා මේ මුළු ලෝකෙම මේ මුළු සංසාරෙම මට කරන්න තියෙන එකම දේ තමයි මේ කෙලෙස් හැදෙන්නේ නැති සංස්කරණය කරන්නේ නැති ලද දෙය ලද චිත්තක්ෂණයට එළඹ වාසය කිරීම කියලා ඒක නිවන නන් නෙවෙයි හැබැයි නිවන් මාර්ගයට පෙනෙන මාර්ගය කියලා දැනගත්තොත් ඒ චිත්තක්ෂණේ අවිද්‍යාවක් නෑ අවිද්‍යා ඕගයක් නෑ ඒක නිසා අපි සාමාන්‍යයෙන් කියනවා උපන්දාසිර කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියයි කියලා ඒ නිසා එක් කියන්න තියෙන්නේ උබන්දාසිට කරපු පවුනත සතිය පිහිටපු ඒ සැනේ එකම පවක්වත් නැහැ. අපි මේ නානා ප්‍රවිහිර පිංකම් කරන්න හදනවා කියලා කියන්නේ මොන්න තරම් රවට්ටගෙන ඉල්ලද්ද කියලා හිතන්න. අනුන්ට උදව් කරනවා, අර අනුකම්පා කරනවා, මේ අනුකම්පාගෙන හැම එකකම වංචනික ධර්මයක් පිටිපස්සේ තියෙනවා කියලා දන්නවනම් යමක් නොකර හිටියොත් මොකද්ද වංචනික ධර්ම? එකම දෙයින්ද බෑ. ආපු ගමන් කූඩල්ල කොට්ට උඩ තිබ්බා වගේ ලාහට එකතුළු ගෙම්බෝ වගේ ඉතින් පණින. ඊක දැක්කට පස්සේ කියනු මල කරදරේ භාවනා නොකර ඉඳන මෙහෙම එකක් නැහැ. හිත වික්ෂිප්තයි මොකද කරන්නේ කියලා. මේ හිත වික්ෂිප්ත බව දන්න එක තමයි අවිද්‍යාව දන්නවා කියන්නේ. මේක දැනගත්තයි කියලා නටන්න දෙයක් නැහැ නේ අපරාධයක් වෙලා නැහැ මේක තව චිත්තක්ෂණයක් ඉන්න තව චිත්තක්ෂණයක් ඉන්න ඉන්න අතරතුර Taman දන්නවනේ මේ හිතේ විපිරියාසය හිතේ තියෙන මේ යහුසුළු බව මම දකිමින් ඉන්නේ. මේක කෙලෙස් සහිතයි. ඒක ඇවිස්සලා තියෙන්නේ. කිසිසේත්ම ඒ දැන ගැනීම තුල අවිද්‍යාව නැහැ. ඒක තියෙන්න තියෙන තියෙන්න ඉන්න තැම්පත් වෙන නිසා ਸਰුවචනාංශ මේ අවිද්‍යාව පිළිබඳ නැත් අපි කියන මේ වංචක බව, ചാටු කතා, ෂටගති සාමාන්‍ය බෞද්ධයට කියන්න යන්න එපා heart attack එනවා. ඒ තරම් උදේ ඉඳලා හැන්ද වෙනකම් මේකමනේ අනානා ඉන්නේ. ඔය භාවනා කරන කෙනෙකුට කිව්වේ නැත්නම් ඒ ධර්ම දේශනාව අංග සම්පූර්ණයි. ඒ නිසා භාවනා කරනකොට යා දැනගන්න ඕනේ මේ ලැබිච්ච චිත්තක්ෂණය සතික්ෂණය ආරසා කරන්න නම් කම්මාරාමතාවයට පෝර දාන්න යන්න එපා. බස්සාරාමතාවයට පෝර දාන්න යන්න එපා. නිද්දාරාමතාවයට පෝර දාන්න යන්න එපා. ඝනසංගනිකාරාමතාවයට පෝර දාන්න යන්න එපා. සංසග්ගාරාමතාවයට පොහොර දාන්න යන්න එපා. එතකොට පපංචරාමතාවේ අඩු වෙයි. ඒ කියන්නේ අනවශ්‍ය ව්‍යාපාර ව්‍යවෘති වල යෙදෙන්න එපා. මේ බණ කියන මුවාවෙන් හෝ කමන්නේ වාචාල වෙන්න එපා. මිව කරන්න නැතු ඉන්න ඕන කියලා කුස කොට්ටේ බදාගෙන බුදියන්න යන්නත් එපා. කුසීත වෙන්නත් එපා. මේ කණ්‍යා කෙරේ බැඳෙන ගතිය, කුලයා කෙරේ බැඳෙන ගතිය තේරුම් ගන්න ලද ලද වෙලාවේ දවසකට පැයක් හරි කමන්නේ පැත්තකට වෙන්න බලන්න. මේ සංසග්ගාරාමතාවය කියන්නේ මේ වගේ තැනට ආවත් මේ සෙල්ෆෝන් එක බිමට තියන්න බැරි ගැතිය පොඩ්ඩක් හිතන්න. සංසර්ගයේ පවත්වන අඩු ගන්න සෙල්ෆෝන් එක හරහාරි. එතන ඊමේල් හරහාරි. ආන්න එතකොට තේරෙයි මේ ටික අයින් කරන්න මේ භෞතිකව කරන්න පුළුවන් නම් ඒ පුංචි ඉඩක් දෙනවා. tempat ඉඳගත්තට පස්සේ හිතේ ප්‍රපංච කරනවා කියලා මේ ඇතුලේ ගොජේ ඇතුලේ කතාව අඩු කරන්නේ. මේ පහම තියාගෙන කදාකත් එක් කරන්න බෑ. ඒක තියෙන තාක්කල අනුන්ට හිත යන්නේත් නෑ. ඒ නිසා යෝගාවචරය දැන් මේ අද මේ වෙනකොට අපි ඇවිල්ලා තියෙන තැනේදී ඒ වගේ චිත්තක්ෂණ පිහිටපු තැනක් දාන්නවා. මම හිතනවා දන්නවයි කියලා. ඒ වගේම දන්නවා ඒකේ පිහිටක් නැති තැනක්. ඔය දෙකම නැතුව නිවන් දකින්න බෑ. නිසා චිත්තක්ෂණයේ පිහිටවන්න නැත්නම් ක්ෂණ සම්පත්තිය පිහිටවන්න සතිය පිහිටවන්න කොහොමද වැඩ කරන්නේ කියන එක බුදුහාමුදුරන්ගෙන් අහන්න යන්න එපා ත්‍රිපිටකේ කියවන්න යන්න එපා Taman දන්න ටික විතරයි දන්නේ ඒ හොඳටම ඇති. එතකොට කොච්චර දෝෂ චිත්තක්ෂණේ කැඩෙන වෙලාවල් එනවා සතිය කැඩෙන වෙලාවල් කාටවත් දොස් කියන්න එපා කාගෙන්වත් උත්තර අහන්න යන්නත් එපා මේක තියෙන නිසා තමයි මේක තේරෙන්නේ හිත විවේකයේ තේරෙන්නේ කලබලේ තියෙන නිසා කලබලේ තියෙන විවේකයේ නිසා මේ දෙක ප්‍රත්‍යুৎපන්නයි මගේ ජීවන රටාව මගේ කම්මා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මේ විවේක ස්ථානයේ බර වෙන පැත්තටද යන්නේ එහෙම නැත්නම් ඇවිස්සෙන පැත්තටද යන්නේ කියන එක හැම චිත්තක්ෂණයකම තීරණාත්මකයි කිසිම වෙලාවකට කියන්න බෑ මම භාවනා කරන්න නැති වෙලාවේ පපයි මේ වැරද්ද උනේ කියලා භාවනා කරන වෙලාව කිව්වත් නැති වෙලාව කිව්වත් කරපු වැරද්දට අපාගත වෙන්න වෙනවා නිසා මුළු ජීවිතේම කරගන්න බලන්න පුළුවන් තරම් අවදියෙන් ඉඳලා පව් වෙනවා නම් පව් වෙන බව දැනගන්න. පිං වෙනවා නම් පිං වෙන බව දැනගන්න. සතියේ ඉන්නවා නම් සතියේ ඉන්න බව දැනගන්න. නැත්නම් ඒත් දැනගන්න මේ දැන ගැනීම කදාකත් අහ කියන්නේ අනිවාර්යයෙන්ම එන්නේ එන ශික්ෂාගරුක වෙන්න කාමෝග නැතිකරන්න භවෝග නැතිකරන්න දිත්තෝග නැතිකරන්න අවිජ්ජෝග නැතිකරන්න ඒකාන්තෙම පිහිට වෙනවා මොකද Taman දන්නවා මගේ අතින් මෙන්න මෙච්චර මෙච්චර අඩුපාඩුකම් අසීය එහෙම නැත්නම් අත්දැරදි සිද්ධ වෙනවයි කිය. අන්න ඒ ටික දන්න කෙනා පඬිතියා. ඊකපේ අස්පනා අපිට දකින්න කවුරුත් කිව්වට පෙසංගහලවත් නෙවෙයි. අස්පනා අපිට වැරදි ටික දන්නවනම් ඒකලෙල හිතනද කොයි වෙලාවක හරි අපට ඒ ටික සත්පුරුෂෙක් ඉදිරියට කමඨාන් සුන්දර හෙලි කරන්න පුළුවන් නම් ආවි කතා හිස පාසු හොදි. හෙලි කළ පමණින් මහණි සතුටක් ලැබෙනවා. පහසුවක් ලැබෙනවා කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. ඔය කතෝලික ස්වභාවයේ තියෙනවා පව් සමා කිරීම කියලා හිලට කට තියලා කතා කරනවා කියන කතාව අහලා තියෙනවා. වැරද්දක් කරුවාම ගිහිල්ලා පල්ලියේ ඊළඟට කට තියලා කිව්වහම අවල් වැරද්ද කිරුවයි කියලා ඔය අපෙන් ගත්ත දේවල් තමයි. අපි කරන්නේ පාලි දිලට නෙමෙයි කියන්නේ. තව භාවනා කෙනෙකුට කියනවා. ගුරුවරයාට කියනවා මම භාවනා කරනකොට මට මේ මේ ටික සිද්ධ වුණා. ඉවරයි. ඒකෙම වැරද්ද සමා වෙනවා. යා කියලා දෙනවා. ආයෙත් ගණන් ගන්න එපා. අනිදාශ නොකරන්න මෙහෙමයි කරන්න ඕන. ආහනේ කමඨාන් සුද්ධ කිරීමේදී හෙලිදරව්ව පාපොච්චාරණ කියන වචනත් පාවිච්චි කරනවා. දන්නවනම් එයා නිවන් දැක්කා වගේ තමයි. හෙලිදරව්ව දන්නේ නැත්නම් කොච්චර භාවනා කරත් වසංගනවා නම් ചാටු කතා කියනවා නම් වංචනික බව වැඩ කරනවා නම් බුදුහාමුදුර ළඟට ගියත් බුදුහාමුදුර උදව් කරන්න බෑ. එසයි ചാටු කතා වංචක බව ෂටගති නැතුව අහිංසක වෙන්නත් ඉගෙන ගන්න ඕනේ. එතකොට අවිද්‍යාවට වැඩ කරන්න බෑ. එතකොට තෘෂ්ණාව, මාන්නේ, දිට්ඨිය එළියට එනකොට එනකොට පෙනේ පුම්බනකොටම අහුවෙන්න පටන් ගන්නවා. ඒක පෙන්නලා දෙන එකන පඬිතියෙක්. එහෙම කෙනෙක් නැති වුණා සතිය කියන ආදාසය ඉදිරියට ගත්තාම ඒ තණ්හා මාන දිට්ඨිය එනකොට එනකොට ඉස්සරහට පේන්න පටන් ගන්නවා. හැබැයි ප්‍රෙෂර් පෙත්ත කටේ තියාගෙන ඉන්න වෙනවා. heart attack කෙනෙකුට නෙපෙත්ත මම මේ තරම්ම අමනද කියලා තේරුම් ගන්න. මම මේ තරම්ම තකතිරුද කියලා තේරුම් ගන්න පුංචි ශක්තියක් තිබුණා නිසා බුදුහාමර කියන මේ ගමන යනකොට සද්ධාව අරගෙන යන්න, සීලය අරගෙන යන්න, සතිය අරගෙන යන්න මොකද ගොඩාක් තමන්න තේරෙන පටන් ගන්න තමන්ගේ දුර්ලකම් මේ පෙනෙන එක ලොකු ජයග්‍රහණයක්. සතිය සද්ධාව කඩා ගන්න එපා, සීලය කඩා ගන්න එපා, සතිය කඩා ගන්න එපා. මේ වැරදි දැක දැක ඉදිරියට යන ගමන බුදු කෙනෙකුටවත් අපිට කරලා දෙන්න බැරි වැඩක්. ඒ නිසා මේ යන මේ අභීත ගමනක් යන පිරිසකට මේ දන්න කාරණා ටික ඉතරහට සන්නාහයක් බවටපත් වේවා. හැරමිටියක් බවටපත් වේවා. Tamanටම Taman කල්යාණ මිත්‍රෙක් වේවා. දන්න ටිකම සද්ධර්මේ බවටපත් කරගෙන අපිත් කැටේ ලියා ගන්න ගමන් මේ වටේ ඉන්න බෙදා හදාගත්තු අනික් අයටත් නිහඬ බණකින් හෝ ඉංගියකින් හෝ මේක දීගන්ට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් වැඩමුළුවේ අවසාන ධර්ම දේශනාවේ අවධානය මෙතනින් සටහන් කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා